Sadu kare pautan na. Eh? Dan namo tas eh, bagoto warahato sama sambuda Namo eh? tas bagoto warahato sama sambuda Namo tas bagoto warahato sama sambuda Baik, ah, ඇසළ පොහෝ දිනේ අපි අද මේ 8ට පමණ ආරම්භ කර සීල භාවනා වැඩසටහනේ දෙවෙනි කොටස එහෙම නැත්නම් අවසාන කොටස එහෙම නැත්නම් සවස් වරුවේ කොටස ආරම්භ කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. ඉතින් අද උදේ අපි භාවනා යෝගාචරණයට වැදගත් වෙන ප්‍රායෝගික කාරණා සම්බන්ධව බොහෝ කාරණා විශාල ප්‍රමාණයක් අපි කතා කරා. ඉතින් ඒ කරුණු විවරදි කරගන්න නැතුව ඒ කරුණු නිවැරදි කරගන්න නැතුව කවදාවත් කොච්චර බණ ඇහුවත් කොච්චර භාවනා කරත් අපිට මෙතනින් එහාට භාවනා මාර්ගය ඉදිරියට ගෙනියීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ බෞද්ධයෙක් වශයෙන් අපේ බෞද්ධයෙකුගේ ගමන බෞද්ධයෙකුගේ අනාගතය කියන එක අපි දන්නවනේ හැම කෙනෙක්ගේම අනාගතයක් තියෙනවා. දැන් ළමෙක් අධ්‍යාපනය ලබන්නේ ඉස්කෝලේ යන්නේ අනාගතේ. ඊට පස්සේ ඒ ළමයා නැවත විශ්වවිද්‍යාලය යන්නේ ඒ ළමයාගේ අනාගතය තවදුරටත් ඉදිරියට දියුණු කරගන්න. ඊපස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පශ්චාත් උපාධි හැම නැත්නම් රැකී ආරක්ෂා කටයුතු එනස ලංකාවේ ඉන්නවද ලංකාවෙන් වෙනත් රටකට යනවද කියලා ඒ හැමදේම අපි තීරණය කරන්නේ ඒ ළමයාගේ අනාගතය නිසා. ඒ වගේම තමයි භාවනා යෝගාවචරයේකුත් අනාගතයක් තියෙනවා. ඒ අනාගතය සම්පූර්ණයෙන්ම ලියවිලා තින්නේ භාවනා යෝගාචරය කොයිතරම් දුරකට තමන් ආරෂ්ඨාංගික මාර්ගේ යනවද කොතනින් නතර කරනවද කියන එක මත. ඉතින් යහපත් පුරේසීක් වශයෙන් අපිට ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය පිළිඅරගෙන ඒ කියන්නේ අනුමාන වශයෙන් ඒක පිළි අරගෙන දුකක් තියෙන දුකට හේතුවක් තියෙන දුක් නැති කිරීමේ මාර්ගය මේකයි කියන ඒක පිළිගැනීමක් වශයෙන් තබාගෙන අපිට යෝගාචරයේ වශයෙන් සම්මා ආජීවයට එන්න පුළුවන්. යහපත් පුජ්‍යලේ යහපත් පුරවැසි කාටවත් හිංසාවක් කරන්නේ නැති හිරේ විලංගුවේ වැටෙන්නේ නැති කාගෙන්වත් බැනුම් අහන්නේ නැති හොඳ සුචරිත පුජ්‍යලේ බාටපත් වෙන්න පුළුවන් සම්මා ආජීවයක් ඇති කරගන්න පුළුවන්. එතකොට ওই සම්මා ආජීවය කියන තැනට එහෙම නැත්නම් යහපත් පුජ්‍යලයක් කියන තැනට එනවා කියන එක බුදුදහමේ විතරක් නෙමෙයි ඕනම ආගමක ඒක දේශනා කරලා තියෙනවා. හැම ආගමකම බලාපොරොත්තු වෙන්නේ යහපත් පුජ්‍යලයක් වැඩදායි පුජ්‍යලේ කාටවත් හිංසා පීඩාවක් නැතුව ජීවත් වීමේ ඒක සම්මා දිට්ඨියෙන් ආරම්භ නොවුනට හැම ආගමක හැම දර්ශනයකම නූතන ලෝකේ වුණත් දියුණුවයි කියන සමාජය තුළ බලාපොරොත්තු වෙන්නේ කාටවත් හිංසා පීඩාවක් නැතුව රටට වැටදායි පුද්ගලෙක් නිර්මාණය කරන. ලෝකේ සෑම අධ්‍යාපන ක්‍රමයක්ම නිර්මාණය වෙලා තින්නේ ඒ විදිහට. නමුත් බුදුදහම කියන එක ආජීවයෙන් ආජීව පාරිශුද්ධයෙන් නතර වෙන්නේ නැතුව සම්මා වායාමය සම්මා සති සම්මා සමාධියට ඇවිල්ලා සම්මා ඥාන සම්මා විමුක්තිය දක්වා ඒ පුජ්‍යලයට යන්න පුළුවන් තව ඉදිරි අනාගතයක් ඉදිරි ගමන් මාර්ගයක් තියෙනවා. ඉතින් ඒ ගමන් මාර්ගෙ ගියොත් තමයි අපි බෞද්ධයෙක් වශයෙන් මේ විශ්වාස කරන භව ගමන සංසාර ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට හැමදාම හැම ආත්ම භාවයකම හොඳ පුජ්‍යලයක් වශයෙන් සුගතිගාමී ආත්ම භාවයක් ලබාගෙන හොඳ පුජ්‍යලයක් වශයෙන් ඉන්න පුළුවන් වෙයි. ඉතින් මේ දෙකෙන් එකක් තෝරා ගැනීමේ ඥාණය තෝරා ගැනීමේ ශක්තිය එහෙම නැත්නම් තෝරා ගැනීමේ අයිති සම්පූර්ණයෙන්ම තියෙන්නේ භාවනා යෝගාවචරයට එහෙම නැත්නම් බෞද්ධයට. ඉතින් අපිට පුළුවන් තරම් අපි උත්සාහ කරන්නේ සම්මා ආජීවයෙන් අතර වෙන්නේ නැතුව සම්මා වායාමය සම්මා සති සම්මා සමාධි වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය කරන ඒ ක්‍රමවේදය. මේ මෙතඩ් එක තමයි අපි පැහැදිලි කරලා යෝගාචරයට අද වර්තමාන ලෝකයේ දැනෙන විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි ඒවා විස්තර කරලා ලබා දෙන්නේ. දැන් එතකොට අපි උදේවරුේ ශාසනික ප්‍රේමදිනිකා පාසිකාව ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳන් අපිත් සමග සම්බන්ධ වෙලා බොහෝ ධර්ම කාරණා ඇය විසින් ප්‍රායෝගිකව තමන්ගේම ස්වඥාණයෙන් වටහාගෙන තමන්ටම ගැලපෙන ක්‍රමයක් තමන් විසින් දියුණු කරගත්තු ක්‍රමය ඇය විසින් ඉදිරිපත් කරා. ඒ වගේම ඇයට නිතර තේරුම් ගන්න බැරි දේවල් මාත් සමග සාකච්ඡා කරලා ඒ අවශ්‍ය කරන වටපිටාව ගොඩනගාගෙන තියෙනවා. ඉතින් යම් කෙනෙක් තමන්ගේ භාවනාව මේ වෙනිට අසාර්ථක වෙලා තියෙනවා නම් ඒ අසාර්ථක වීමට හේතුව තමයි ඒ ඒ වගේ උපාසිකාවන් මේ අරගෙන තියෙන පියවර තවමත් මේ භාවන අසාර්ථක වුණා කියන යෝගාවචරයෙන් මේ පියවර අරගෙන නැහැ. එතෙන්ට ඇහිලා නැති එකේ ප්‍රශ්නේ අන්න ඒ ප්‍රමාදය තමයි තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට මේ භාවයේ නිවන් දකින්න උත්සාහයක් දරනවා නම් අන්නේ ඒ ශාසන ප්‍රේම තිලක උපාසිකාව වගේ තමන්ටම ගැළපෙන තමන්ට ආවිනික ක්‍රමයක් තමන් ගොඩනගා ගන්න ඕන. ඉතින් ඒක ගොඩනගා ගත්තා කියන තමන්ට හැම පැත්තෙම ලෝකෝත්තර වශයෙන් විතරක් නෙමෙයි ලෞකික වශයෙන් ගොඩාක් ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. තමන් ඉදිරියදා කටයුතු කර කරගෙන යනකොට. ඉතින් ඒ නිසා අපි අද හවස් වරුවෙත් අපි බලාපොරොත්තු වෙනවා වෛද්‍ය රිද්මා උපාසිකාව මේ සඳහා සම්බන්ධ කරගෙන ඇයගේ ප්‍රායෝගික බව මොකද මෙතන ඉන්න හැම දිනෙකටම වඩා ඇය තමයි මෙතන ඉන්න වැඩිමල් කෙනා කියලා කියන්න පුළුවන් මොකද එතුමිය තමයි මුලින්ම දැන් මේ සමූහේ කරන සක්මන් භාවනාව ගත්තට පස්සේ මුලින්ම පුහුණුනේ ඇය තමයි ඇය ලව්ව තමයි මම මේ සක්මන් භාවනා මුල්වරට යෝගාවචරයේකට නිවැරදිව පුහුණු කරයි එහෙම නැත්නම් යෝගාවචරයේකට පුහුණු කරන්න ඕන ක්‍රමය සොයාගත්තේ රිද්මා උපාසිකාව හරහා කිව්වොත් ඒක නිවැරදි. ඒ නිසා ඒ සම්බන්ධව ගත්තර පස්සේ වැඩිම මේ සමූහයේ වැඩිම අත්දැකීම් ප්‍රමාණය තියෙන්නේ එතුමියට. ඉතින් අපි එතුමිය ගත්තොත් දිනපතා මම හිතන්නේ වැඩියෙන්ම ඇවිදින්න සිද්ධ වෙන රැකියාවක් තමයි ඇයට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා තමන්ගේ රැකියාව අනුව මේ දෛනික සතිය පවත්වන්න ඕන විදිය ඒ යෝගාවචරව ඒ ක්‍රමවේද හොයාගන්න ඕන. ඉතින් තමන්ට වැඩිපුර නිතර ඇවිදින්න සිද්ධ වෙනවා නම් තමන්ට සක්මන් භාවනා වගේ එකක් වැඩිපුර වඩලා තියෙන එක හොඳයි. තමන්ට එහෙම නැත්තම් තමන්ට පරියංග භාවනාවට යන්න පුළුවන්. ඒ විදිහට ඒ තමන්ගේ එදිනෙදා ජීවිතය අනුව තමන්ට ඒක සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මම රිද්මා අමරසේන උපාසිකාවට ආරාධනා කරනවා. අපි අද මේ කතා කරගත්ත විදිහට මේ වැඩසටහන එහෙම නැත්නම් මේ සාකච්ඡාව ඉදිරියට පවත්වන්න. කාට හරි යමක් දැනගන්න අවශ්‍ය නම් ඒ වෙලෙම තමන්ට මයික්‍රොෆෝන් එක ඔන් කරලා තමන්ට අවශ්‍ය විස්තරයක් දැනගන්න පුළුවන්. හොඳයි විද්මා උපාසිකාවට පුළුවන් ආරම්භ කරන්න අපි කොතනින්ද පටන් ගන්න? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මුලින්ම ඔබ වහන්සේටත් සමූහයේ සියලුම දෙනාටත් අද මේ මුලින්ම ස්වාමීන් වහන්සේ කතා කරගත් විදිහට මම සක්මන් භාවනාවට යොමු වුණ ආකාරය ගැන මම මුලින්ම කියන්න කැමතියි. මම මුලින්ම 2020 අවුරුද්ද තමයි මේ ගෲප් එකට සම්බන්ධ වෙලා භාවනා කරන්න මුලින්ම පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ. ඇතරම මුලින්ම පරයන්ක භාවනාවෙන් තමයි පටන් අරන් කමඨහන් වර්තා යොමු කළේ මූලික උපදෙස් ලිපියට අනුව. ඊට පස්සේ තවත් group එක search කරලා බලද්දී සක්මන් භාවනාවටත් මූලික උපදෙස් ලිපියක් ඔබ වහන්සේ යොමු කරපු ලිපියක් මම කියෙව්වා. එහෙම කියවලා මම සක්මන් භාවනාවක් කරන්න ඕනි කියලා මට හිතුණා. මොකද ආනාපාන සති භාවනාව මට මුලින්ම ඉන්න පුළුවන් උනේ විනාඩි 10ක් විනාඩි 15ක් වගේ සුළු කාලයක් තමයි. ඉතින් මට හිතුණා මම සක්මන් භාවනාව කරලා බලන්න ඕනි කියලා. මම මුලින්ම භාවනා කළේ ස්වාමින් වහන්සේ අර දැන් යන විදිහට පාද ස්පර්ශයට හිත යොදලා නෙමෙයි. මුලින්ම කළේ මේ ඉරියව් දිහා බලලා ඉරියව් කොහොමද පැවැත්වෙන්නේ කියලා තමයි මම සත්‍යමත් වුණේ. කියන්නේ වම් පාදය ගන්නවා නම් වම් පාදය කොහොමද එසවෙන්නේ? කොහොමද පාක් කරලා අරින්නේ කොහොමද පහලට එන්නේ එතකොට මොකද කොහොමද කකුල පතුල් පොළවේ ස්පර්ශ වෙන්නේ එහෙම කිය කිය ඉරියව්ව දිහා තමයි සතිමත් වෙලා කමඨහන් වර්තා යොමු කළේ ඊට පස්සේ කමඨහන් වර්තා දෙකක් තුනක් යොමු කරනකොට ඔබ වහන්සේ මට උපදෙස් ලබා දුන්නා ඉරියව්ව කෙරෙහි ඒ කියන්නේ ඉරියව් චලනයන් ගැන බලන්න එපා වෙන විස්තර බලන්න එපා පාද ස්පර්ශය විතරක්ම බලලා ඒ කෙරෙහි මනස පවත්තලා සක්මන් භාවනාව කරන්න කියලා ඒ උපදේශ අනුව ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට ඇත්තටම කලින් මං ඉරියව් වල චලනයන් බල බලා සක්මන් භාවනාව කරනවට වඩා හොඳින් හිත ඒකාග්‍ර වුණා මට පාද ස්පර්ශයට පමණක් හිත යොදලා සක්මන් භාවනාව කරනකොට ඒ ඒක පහසුයිනේ එකයිනේ බලන්න දෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ අතෙන්දි හිත විසිරිලා වගේ යනවා කොහොමත් සිතුවිලිත් එනවා මූලික අවස්ථාවවලදී එතකොට මට ඉරියව් එක්ක යනකොට ඒකාග්‍රතාවයක් ගොඩනගා ගන්නවට වඩා බොහොම පහසුවෙන් පාද ස්පර්ශය විතරක් බලලා යනකොට සක්මන් භාවනාව සාර්ථක වෙනවා කියලා මට වැටහුණා ඊට පස්සේ සම්පූර්ණ ඒක වැටහෙනකොට ඉතින් භාවනා කරන්න ඡන්දයක් ආශාවක් ඇති වෙනවා මම නිතරම සක්මන් භාවනාව කරමින් මුලින්ම විනාඩි 20 30 වගේ පටන් අරන් ඊට පස්සේ පැයක් පැයකයි විනාඩි 10ක් වගේ කාලයක් වල මම ටයිල් පොළවේ භාවනා කරන හින්දා වැඩි කාලයක් භාවනා කරන්න යොදා ගන්න අමාරුයි. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ මම මුලින්ම සක්මන් භාවනාවට යොමු වුනේ. මට තේරුම් ගියා සක්මන් භාවනාවෙන් මට හොඳ ඒකාග්‍රභාවයක් සහ ඊට පස්සේ දෛනික සතිය පවත්වා ගන්න හරි පහසුයි කියලා. ස්වාමීන් වහන්සේ. දෙවැනි එකට ඊළඟට ස්වාමීන් වහන්සේ මම කැමැති කතා කරන්න සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව දෙකම මම එක විදිහටම පුරුදු කළා. දිනපතාම භාවනා කරා. භාවනා කළ කමඨහන් වාර්තා දෙකක් මම යොමු කරා ඉස්සර. සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව දෙකම. ඒකෙදී මම අර රැකියා කටයුතුයි බබාගේ කටයුතුයි ඔක්කොමත් එක්ක මම කාර්ය බහුල වෙන හින්දා මම කරන්නේ හැමදාම රැයට තමයි සක්මන් භාවනාව කරන්නේ. රැට සක්මන් භාවනාව කරලා මම නිදාගෙන උදේ 3ට විතර නැගිටලා පරයන්ක භාවනාව කරනකොට ස්වාමින්වහන්සේ මට අර හිත හරිම තැම්පත් මම නැගිටින්නේ නිින්දෙන් බොහොම තැම්පත් සිතකින් එතකොට මට පරයන්ක භාවනාව සක්මන් කරලා රැයට නිදා ගන්න නේ එහෙම එහෙමයි ස්වාමීන් වහන්සේ මට සක්මන් කරලා ඒ වෙලේ පරයන්කයකට ඉන්න මට වෙලාවක් නැහැ දවස්වල එහෙනම් මම කරන්නේ සක්මන් භාවනාව කරලා නිදා ගන්නවා. නිදාගෙන නැගිටින ගමන් උදේ දෙකහමාට තුනට පරයන්ක භාවනාවට ඉඳ ගන්නවා. ඒත් එතකොට මේ හිත දැන් උනත් එහෙමයි ස්වාමීන් වහන්සේ මම ගොඩක්ම සක්මන් භාවනාව රැයට කරන්න තමයි යොමු වෙන්නේ. මේ එතකොට මට තේරුණා ඉක්මනින්ම පරයන්ක භාවනාව දියුණු වෙනවා. මේ සක්මන් භාවනාව පරයන්ක භාවනාව දියුණු කරගන්න ගොඩක් රුකුලක් වෙනවා කියන එක මට තේරුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පරියංග භාවනාව දිනු වෙනකොට ඒක මේ සක්මන් භාවනාව දිනු වෙනකොට ඒක පරියංග භාවනාවට සෑහෙන්න මේ බලපාන බව ඍජුවම බලපාන ඒක හොඳටම يعني මම අත්දැකීමෙන්ම ඒක මට අත්දකින්න ලැබුණා ස්වාමීන් වහන්සේ. එතකොට ඉතින් මට තේරුණා සක් පරයන්ක භාවනාව දියුණු වෙන්න නම් මම සක්මන අනිවාර්යයෙන්ම කරන්න ඕනි කියලා. මොකද සක්මන් භාවනාව කරනකොට මට එදිනෙදා ජීවිතයේ මේ දෛනික සතිය පවත්වාගෙන යන්න පහසුයි ස්වාමීන් වහන්සේ. ඒක මට වෙහෙසකාරී වුන්නේ නැහැ. සහ මේ දෛනික සතිය ඉබේම පවතිනවා කියන එක මට දැනෙනකොට හිත හැමතිස්සෙම සැහැල්ලුවෙන් සහ සතුටින් තියෙන්නේ. එතකොට මට ඒකත් එක්ක පරයන්ක භාවනාව කරගන්න පහසු වුණා ස්වාමින් වහන්සේ. ඊට පස්සේ මොකද? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම නිතරම භාවනා කමටහන් වර්තා යොමු කළා. ඔබ වහන්සේ කියන විදිහටම මොනවා හරි ගැටලු තිබ්බොත් ඔබ වහන්සේගෙන් මම වාචික උපදෙස් ලබා ගත්තා. නැවත නැවත භාවනා වලට ලබා දෙන උපදෙස් කියවලා ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ඇත්තටම මට ගොඩක් දියුණු කරගන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ මුලින්ම මම නාම රූප පරිච්ඡේද ඥානය මම මුලින්ම උපදවා ගත්තේ සක්මන් භාවනාවෙන්. සක්මන් භාවනාව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මට හොඳටම මම අත්දැක්කා රැට සැකිල්ලක් මට ඉදිරියෙන් ගමන් කරන ආකාරයට එතෙන්දි තමයි මේ මම එක අය වෙන් වෙලා එක පේන හොඳට නේද? එහෙම හොඳට එක පේනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ එහෙම සක්මන් භාවනාව කළා රැකියාවට ගියාම ස්වාමීන් වහන්සේ රැකියාවෙත් එකට වැඩ කරන කට්ටියත් මට අර ඇට සැකිලි වැඩ කරන්නේ හැමතිස්සෙම නෑ ස්වාමීන් වහන්සේ. පොඩි වෙලාවකට හරි මට හිතට එනවා මේ දැන් ඒගොල්ලොත් මට ඇට සැකිලි වගේ තමයි පේන්නේ. එතකොට මේ ඒ ඒ ඒ සතිය මම උපදවා ගත්තේ සක්මන් භාවනාවෙන් ස්වාමීන් වහන්ස. ඔව්. එතකොට සක්මන් භාවනාව අපි මේ එදිනදා ජීවිතේට මේ මේ රැකියා කටයුතු වලට කොහොමද ඒක තමන් ඒක ප්‍රයෝගී කරගත්තේ පුහුණුව පටන් ගත්තේ කොහොමද? පුහුණුව පටන් ගත්ත සමය ස්වාමීන් වහන්සේ නිතරම උපදෙස් ලබා දෙනවා දෛනික සත්‍ය පවත්වන්න කියලා. එතකොට මට පාදි ස්පර්ශයට හිත යොමු කරලා මට නිතරම ඇවිදිනකොට එහෙම පාද ස්පර්ශයට හිත ඉබේම යොමු වෙනවා. ඒ කියන්නේ වාට් රෝහලේ වාට්ටුවකින් වාට්ටුවකට යනකොට ඒ හැම අවස්ථාවකකින් මට පාද ස්පර්ශය යොමු වෙනවා. හිත හිත යොමු වෙනවා. එහෙම නැත්නම් මට මුළු ඇවිදින මුළු ඉරියව්වම ඉරියව්වටම හිත යොමු වෙනවා. දැන් මේ දැන් තියෙන දැන් මේ දවස්වල නම් ස්වාමීන් වහන්සේ එතකොට මම ඉරියව්වම නිකන් වාට්ටුවේ වාට්ටුවල නිකන් රූකඩයක් ඇවිදිනවා වගේ තමයි මට දැනෙන්නේ නිකන්. ඊට පස්සේ මට මංවත් එන්නේ මමද මමද කිව්වේ දෛනික සත්‍යයට සක්මන යොමු කරගන්න කියලා නැත්නම් තමන් හිතලාම කියන්නේ ඉබේම එක වුණාද නෑ ස්වාමීන් වහන්සේ මට මුලින් පරයන්ක භාවනාව ඉන්න පුළුවන් වුණේ විනාඩි 10ක් 15ක් වගේ පොඩි කාලයක් තමයි. ඉතින් මට හිතුන මම ඊට පස්සේ ගෲප් එකේ දැන් අනිත් කට්ටිය දාන කමටහන් වාර්තා යොමු බලනවා මං මුල් ආපු සම්බන්ධ වෙච්ච මුලම කාලේ. ඊට පස්සේ මම ඉබේම දැක්ක ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවට මූලික උපදෙස් ලිපියක් ලබා දීලා තියෙනවා. මට ඒ වෙලේ නිකන් හිතුණා මේ මට සක්මන් භාවනාවක් කරලා බැලුවොත් හොඳයි කියලා. එහෙම තමයි මම සක්මන් භාවනාවට යොමු වුණේ ස්වාමීන් වහන්සේ. මොකද ඒ කාලේ ඉච්චර සක්මන් භාවනා කමටහන් වර්තා මම දැක්කේ නැහැ. නෑ මම කියන්නේ සක්මන් කර කර කරනවනේ. සක්මන් කරනවනේ. එහෙමයි. ආ සක්මන කර කර ඉන්නකොට ඒක දෛනික ජීවිතයට යොදාගත්තේ. ස්පර්ශය කිරිසිය පවත්වන එක යොදාගත්තේ තමන් හිතලා කරාද නැත්නම් මම මගේ උපදේශ අනුවද කරේ මතකද? ස්වාමීන් වහන්සේත් මට උපදෙස් ලබා දුන්නා. සක්මණෙන් ලැබෙන සතිය සතිමත් බව දෛනික ජීවිතේට උපයෝගී කරගන්න කියලා කමටහන් වර්තාවට උපදෙස් ලබා දෙනකොට මොකද අපි ලියනවනේ අන්තිමට සක්මන් භාවනාව අවසන් කරා හැම කියලා. එතකොට ස්වාමින් වහන්සේ කියලා තියෙනවා භාවනාවේ අවසානයක් නැහැ. මේ සක්මන් භාවනාව අවසන් කිරීමක් නෙමේ සක්මනේ දෛනික ජීවිතයට ඒ විදිහට මේ සතිමත් බව පවත්වන්න ඕනි කියලා. ඔව් ගොඩක් කලාවට මම ගොඩක් කලාවට මම යෝගාචරින්ට අර උපදෙස් දෙන දෙයක් තමයි අර ස්පර්ශය කෙරෙන්නේ සිය පවත්වන්නේ මුලින් එහෙමයි සිය පවත්තලා ඊට පස්සේ එක්තරා අවස්ථාවක් වෙනවා මුළු සක්මනම දැක් ගන්න පුළුවන් එහෙමයි අවස්ථාව අන්න එතෙන්ට ආවට පස්සේ මම ගොඩක් වෙලාවට කියනවා දැන් එදිනෙදා ජීවිතයත් ඒ විදිහටම සෑම ස්පර්ශයක් කිරීම සිය පවත්තන්න කියලා ගොඩක් කරනවා. එතකොට යෝගාවචරයා ඒ උපදෙස් ලැබුණ ගමන්ම ඒක පටන් ගන්නවා. මොකද ඊට ඊට පස්සේ ආයි දෛනික සති පවත්තන කියලා එකක් නැහැ. ඒතර කිරීම ස්පර්ශය කරී සිය පැවැත්වුවාට පස්සේ දෛනික සතිය ඇතුළ හැමදේම සක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඉබේම. ඊට පස්සේ Tamanට මේ මුළු දවසේම භාවනාව ස්වයංක්‍රීයව ඔටෝමැටිකලි එක යන්න පටන් ගන්නවා. ඒක නිසා මේ දෛනික සතිය පැවැත්වීම ඊටාම වැදගත්ම කාරණේ තමයි සක්මන් භාවනාව. එතකොට තව මොනවද අපිට කියන්නේ තව තියෙනවද මොනවාරි? ස්වාමීන් වහන්සේ අනික භාවනා කරනකොට මම සක්මන් භාවනාව කරනකොට හිතට බොහොම අර මට පරයන්ක භාවනාවට වඩා මගේ අත්දැකීමෙන් සිතුවිලි ගොඩක් මට එනවා දැනෙනවා. ඒ වුණාට ඒ සිතුවිලි ඒ බාධා එක්ක වුණත් මේ ඒකාග්‍රතාවයේ සතිමත් බව පවත්වා ගන්න පුහුණුවක් ලැබෙනවා ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවෙන් පරයන්ක භාවනාවට වඩා බාහිර බලපෑම් සිතුවිලි ශබ්ද එක්ක කරගෙන යන්න අවස්ථාව ලැබෙනවනේ. එතකොට දෛනික ජීවිතයේදී වුණත් කොච්චර ഘോഷාකාරී අවස්ථාවක වුණත් අර වෙන දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව ඉරියව්ව කෙරෙහි එහෙම හරි ස්පර්ශය කෙරෙහි හරි හිත තියාගන්න බොහොම පහසුවක් වෙනවා. එදිනෙදා ජීවිතයේදී ස්වාමීන් වහන්සේ මට ඒක ඇත්තට මේ පුහුණුව ලැබුණේ සක්මන් භාවනාවෙන්. සක්මන් භාවනාව කොච්චර දුරට මේ දියුණු කරාද ඒ දවස්වල මතකද? නැත්නම් ස්වාමීනාස මංගා කමටහන් වර්තා කීපයකුත් මං තෝරගත්තා ඒ දවස්වල බංග ඥානීය බංග ඥානීය දක්වාම මං ඒ දවස්වල සක්මන් භාවනාව දියුණු කරා ස්වාමීන් වහන්ස. ඒ අපිට ඒ වර්තාවක් කියන්න පුළුවන්ද? හොඳයි ස්වාමීන් වහන්ස. මූලික ආසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් වෙත මූලික කෘත්‍ය කර හිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. එකිනෙකට වෙනස් පාදිස්පර්ශ දැක ගනිමින් සක්මන් කළෙමි. සිත ඉක්මනින් පාදිස්පර්ශ කෙරෙහි ඒකාග්‍ර විය. ඒ තුල වූ සැහැල්ලු බව දැක ගනිමින් සක්මන් කරයි. කෙලස් යටපත් වී ඇති බව දැන සිත ප්‍රබෝධමත් කළෙමි. නැවත ඡන්දයෙන් යුතුව සක්මන් කරයි. වීර්ය සමපර කරගතිමි. සිත නිතතින්ම සක්මනම අරමුණු කරයි. සිතුවිලි රූපමය අරමුණු ගලායි ඒවා එන විටම දැනගැනීමත් දැනගැනීමෙන් ඉබේම පාද ස්පර්ශ අරමුණු වීමෙන් ඒවා ඉක්මනින් නැති වෙන බව වැටහි. ඒ පිළිබඳව සිත ප්‍රබෝධමත් වේ. සතිමත් බව ශ්‍රද්ධාව වරින් වර මෙනෙහි කරමි. රාග මෝහ දේශ සිත් හටගෙන අනිත්‍ය වී යයි. කය සැහැල්ලු වී බාහිර පරිසරය හා මුසු වෙන බව දැනෙනවා. ධාතු ප්‍රකට වීම දැනගනිමින් සක්මන් කරයි. සතර මහා ධාතු ඇතිවීම නැතිවි නැවත ප්‍රකට වීම සතියෙන් අත්දැක්කෙමි. පුද්ගලයෙකු නොව ධාතු ගොඩක් සක්මන් කරන ලෙස මට දැනේ. කය සැහැල්ලු වී බාහිර දකුණු උරහිසෙන් හටගත් විදුලියක් වැනි දැනීමක් පහළට ඇදී ඉක්මනින් නැති වී යයි. වම් පාදයෙන් හටගත් විදුලියක් වැනි දැනීමක් මදක් ඉහළට ඇදී ඉක්මනින් නැති වී යයි. සියලු සංස්කාරයන්ට පොදු අනිත්‍ය අනාත්ම බව මෙනෙහි වේ. මේ සියල්ල දැන මුළු සක්මනම අරමුණු වේ. සක්මන මැදින් බාධා කීපයක් ඇතිවිය. දරුවා නිින්දෙන් ඇහැරුණු බැවි. ඒ කෙරෙහි සිතේ උපේක්ෂා සහගත බවක් වේ. සතියෙන් ඒට යොමු වී නැවත සක්මන් කළෙමි. ඉක්මනින් කය සැහැල්ලු වී මා සැහැල්ලු වේ. මා සක්මන් කරන පොළවේ ඊතා කුඩා දුම් අංශු ඉහළට ඇඳී බිඳී අවකාශයේ හා මුසු වී නොපෙනී යන බවක් මට පෙනේ. මෙය විනාඩි කිහිපයක් අත්දැක්කෙමි. ඉන්පසු එම දර්ශනීය නැති වී ගියේය. සක්මන ඉබේම පාලනයකින් තොරව ගලාගෙන යයි. චිත්ත ඒකාග්‍රතාවයේ තුල දැනෙන නිදහස සැහැල්ලුව දැකගතිමි. එය මට භාවනාවට දිරිමත් බවක් ඇති කරයි. කය හරහා යන සැපවත් සිසිල සමග දැනෙන සුඛයත් අනිත්‍ය වී යන බව වැටහි. මේ සක්මන් මෙසේ සක්මන් කර දැනුවත් භාවයෙන් සක්මන් භාවනාව නවත්වා සතිමත්ත නිවසේ කටයුතු වල යෙදුණෙමි. ස්වාමින් වහන්සේගේ මට ඒකට උපදෙස් ලැබුණේ නිවසේ සමාජිකයන්ගෙන් ඇතිවන බාධා සක්මනට බාධාවක් ලෙස නොගත යුතුයි. එවැනි recording in progress. එවැනි බාධාවන් තමන් වලින් තමන්ට තමන්වම පරීක්ෂා කිරීමට උදව් කරගන්න බව වටහා ගත යුතුයි. සක්මන්ක භාවනාව ඊටාම හොඳින් පරියන්ක භාවනාවක් යුද නග්ගව උභයග්ග ඥානයේ ස්ථා උද්‍යප්ප ඥානයේ ස්ථාවර වෙමින් පවතින බව වටහාගත යුතුය. මොකද මොකද මන් දුන්න උත්තරේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අයි පොඩ්ඩක් කියන්නකෝ. නිවසේ සමාජිකයන්ගෙන් ඇතිවන බාධා සක්මනට බාධාවක් ලෙස නොගත යුතුය. එවැනි බාධා වලින් Tamanට Tamanවම පරීක්ෂා කිරීමට උදව් කලින් කේපේකේ උත්තරේද ඔය කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ ආ කියන්නේ. එවැනි බාධා වලින් Tamanට තමන්වම පරීක්ෂා කිරීමට ඔවුන් උදව් කරන බව වටහා ගත යුතුයි. සක්මන් භාවනාව ඊටාම හොඳින් පරයන්ක භාවනාව හා යුග නද්දව උදයබ්බඥානී ස්ථාවර වෙමින් පවතින බව වටහා ගත යුතුයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට ඒ කමඨහන් වාර්තාවක් ලබා දුන්නේ. එතන මම අර මොකද අර පරීක්ෂා කළ යුතුයි කියන්නේ මේ අර අනිත්‍යයෙන් එන කරදර බාධා නේ. ඒ ඒ නිසා ඒකේ වර්ධනය වුණද බාධාක් වුණා කියලා අර ළමයාගෙන් ඔව් බබා හැරලා අඬලා ඊට පස්සේ මං ආයි එතෙන්ට ගිහිල්ලා නැවත සක්මන්ට යමු වුණේ ස්වාමීන් වහන්සේ. ඒ දවස්වල සක්මන් කරලා තියෙන පොළවෙන් දුම් දානවානේ. එහෙමයි. <laughs> දැක්කනේ පොළවෙන් දුම් දාන්න භාවනා කරන්න. <laughs> අවුරුද්ද කරලා තියෙනවද එහෙම නෑ. <laughs> ඒක විදර්ශනා ඥාන වලට එනකොට හැමදේම පාද ස්පර්ශය හිතන්න මේ තමාවට පරිසරයේ බව සියල්ල විනාශ වෙලා යන බව මටගෙන නිරුද්ධ වෙන බව දැක ගන්න පුළුවන්. ඉතින් එතෙන්ට එන්න ඉතින් ලොකු කැපවීමකින් ඒ දෙන උපදේශනව ඒකටම යොමු වෙලා භාවනා කරන්න. දැන් රිද්මනවනට කොරෝනා වලට පින් සිද්ධ වෙන්න භාවනා කරගන්න බැරුණා. නේද? එහෙම පටන් ගත්තෙත් කොරෝනා අස්සේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අර විභාගයක් පටන් ගත්ත හින්දා මට කරගන්න බැරි වුණා. දැන් ආයි කරනව නේද ටික ටික කරගෙන යනවා. භාවනා කරනවා ස්වාමීන් වහන්සේ ආයි විභාග නම් කරන්නේ නැහැ. දැන් ඉතින් අර මාරු වීමක් ගන්නනේ නේද විභාගය කරේ. ඉතින් ඒක කරගන්න පුළුවන් මොනේ. භාවනාව සෑහෙන්න මේ වුණා නේද? මුලින් ධම්ම කරන්න ඕන සම්පූර්ණ. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ආයි මට මුලින්දම්ම භාවනා කරන්න ඒ අවුරුදු දෙකක් මට කරන්න දෙකක් දෙකමාරක්ම භාවනා කරන්න බැරි වෙච්ච හින්දා පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව ආයි මම මුලින්දම්ම පටන් අරගෙන තමයි දැන් කමටහන් වර්තා යොමු කරන්නේ ස්වාමීන් වහන්සේ. සාමුණාරි තියනවද අපිට කියන්නේ? ඒකත් තියෙනවා. ඉවරද ඔක්කොම? ගොඩක්ම ස්වාමීන් වහන්සේ ඉතින් සක්මන් භාවනාවෙන් මට කියන්න තියෙන්නේ දෛනික ජීවිතයට සහ මට රෝහලේ කටයුතු වලටත් හරි පහසුයි ස්වාමීන් වහන්ස. මොකද අර දෛනික සතියෙම ඉන්න පුළුවන්. එතකොට මට රැකියාවේ දේවල් පස්සේ මම හඹාගෙන යන්නේ නැහැ. ඒ ගතිය මට දැන් දැනෙනවා. මට රෝහලේ ගොඩක් වැඩ තියෙන දවසක් වුණොත් ඒ කියන්නේ මම දිගටම මට වෝඩ් රවුන්ඩ් වලට යන්න ඕනි දවසක් වුණොත් මම එතකොට මුළු වාට්ටු පුරාම ඇවිදිනවනේ. එහෙම දවසට මම කරන්නේ පැය භාගයක් හරි උදේට සක්මන් කරලා යනවා ස්වාමින් වහන්සේ. එතකොට මට අඩුම ගානේ පැය 4ක් 5ක් යනකම්වත් මේ සක්මන තුල හිත තියාගෙන මට වැඩ ටික කරගන්න පුළුවන්. එතකොට මේ අර එලා මේ අර ආයාසයක් ගන්න ඕනේ මට සතිය පවත්වන්න. ඒ හින්දා තමයි මම එහෙම දෙයක් කරන්නේ. මම පර්යංක භාවනාවෙන් සාමාන්‍යයෙන් ස්වාමින්වහන්සේ කියන්නේ සක්මන් භාවනාව කරලා පරයන්කට ඉඳ ගන්න කියලානේ. මං උදේ පාන්දර නැගිට්ට ගමන් දරුවා නැගිටින්න කලින් පරයන්ක භාවනාව කරලා ඊට පස්සේ විනාඩි 30ක් විතර සක්මන් භාවනාව කරලා තමයි වැඩට යන්න පුරුදු වෙලා ඉන්නේ. රැට ස්වාමිනාස රැට ඇවිල්ලා මට හැමදාම දැන් සක්මන් භාවනාව කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලැබෙන අවස්ථාවවලදී සක්මන් භාවනාව කරලා තමයි නිින්දට යන්නේ. සක්මන් භාවනා කරලා රැට නිින්දට ගියා කියන්නේ ඉතින් සක්මන් භාවනා කරලා පරයන්ක භාවනා කරා වගේ තමයි. එහෙම. ඒකෙන් ගොඩාක් දෛනිකව ආපු අපිට දෛනික සතියේ වෙච්ච අතපසුවීම් සිතුවිලි විදිහට සක්මනේදී එනවා දැනෙනවා ස්වාමින් වහන්සේ. එතනින් මනස ක්ලියර් වෙනවා. දැන් බලන්න දැන් ඔය අපි එන එන හිතවිලි ඔස්සේ හිත යවනෝනේ. දැන් අවුරුදු දෙක තුනක් ආපස්සට ගිහිල්ලා බලන්න ඔය හිතපු හිතවිලි නීති වැඩක් තියනවද කරපු දෙයක් තියනවද නැන්ද? ලැබිච්ච දෙයක් තියනවද මොනවද? දැන් අද ඒ ගැන කල්පනා කරලා දුකක් මිස සතුටක් තියනවා දාපු හිතවිලි ඒක ගැන කල්පනා කරාම කරලවත් අඩුම තරමේ ඔය එන හිතවිලි වස්සේ හිත යවන එක නතර කරන්න උත්සාහ කරාද දැන් ඔය එක ඔය හැම ජීවිතය මේ හිත කියන කියන දේ මොන දේ කරත් අන්තිම දුකකට තමයි පත් කරන්නේ මොකද මේ විඥාණයට ඕනා සංසාරේ පවත්තන්න. ඒතර සංසාරේ පවත්තන්න නම් මොකක්ද ඕනේ? දුක අවශ්‍යයි. මොකද පුජ්‍යලයා දන්නේ නැහැ Taman දුකක් විඳිනවා කියලා. දැන් මේක හත්තොත් පුජ්‍යලයා දැන් බල්ලෙක් ගන්නකොට ඌ දන්නවද දුකක් විඳිනවා? දන්නේ නැහැ. අපි දන්නේ නැත්නම් කොහේ සතු දන්නවද? Taman දැන් දුකක් විඳින්නේ. ඉපදීම දුකක් කියන එක දැනෙන්නේ නැහැ කියමුකෝ. මේ හැමදේම පුටුවක වාඩි වෙලා ඉන්න පාව දුකක්. කීපාරක් අපි එහෙට මෙහෙට පස්සපැත්ත හරවන්න ඕනේ නේද? සෑහෙන දුකක් අපි විඳින්නේ. වාහනේ යනවා කියන්නේ සෑහෙන දුකක්. ඒ වාහනේ මිලානුව තමයි දුක දුකේ ප්‍රමාණය තියෙන්නේ. මොකද වාහන නිෂ්පාදකයා දන්නවා අපිට වඩා මේ වාහනේ අනේක දුකක් කියලා. ඒකයි අවුරුද්දෙන් අවුරුද්දට මෙන්න මේක මේ ඔප්ෂන් එක අලුතෙන් දැම්ම මේ ඔප්ෂන් එක දැම්ම. දැන් සීට් එකේ යන එක දුකක් ඉඳන සීට් මසාජ් කියලා ඔප්ෂන් එකක් දාලා දෙන්නේ. නේද? සීට් එකේ යනකොට මොකද සීට් මසාජ් එකක් තියෙන අවශ්‍යතාවය. ඒ දුකයි. ඒගොල්ලෝ මේ හැමදාම හැම අවුරුද්දේ මේ රිසර්ච් කර කර බලනවා මේ දුක කොහොමද අඩු කරගන්නේ. මේ දුක අඩුම වාහනේ මිල වැඩි. <laughs> මිල අඩුම බර කරත්තේ උඩරිම දුක දෙනවා. <laughs> ඒ අනුව තමයි අපි ඒ කියන්නේ අපි හම්බ කරන මුදල් වැය කරලා දෙන්නේ. කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගන්න හැමදෙස්සෙම අපි උනන්දු වෙන්නේ. මේ මෙච්චර දුකක් ඉන්නේ. ඉතින් එහෙම තීද්දී ආවන කොයි දාන ජීවිතේ දුකක් තියෙන්නේ. සමහරව. يعني දුක නැති කරගන්න. අපි කරන තරමක් කරන්නේ දුක නැති කරගන්න තමයි මුදල් වියදම් කරලා දෙන්නේ. අන්තිමට අහන මේ ජීවිතේ කොහෙද ආන දුකක් ඒ තරමටම මේ දුක කියන එක විඥානයේ මායාව වගේම මේ දුක කියන එකත් මායාව. ඒක මුලින්ම අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ දුක කියන එක. මේ දුකෙන් තමයි සමාරවාන මේ කොහෙද දුකක්? ওই දුක ගැන හිතන්නේ නැතුව සතුටෙන් මේ ජීවිතය ගත කරන්න කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. නේද? සතුටෙන් මේ ඉන්න ඔය අනවශ්‍ය දේවල් හිතන්න එපා. ඕවා වැඩක් නැහැ. නමුත් අපි මුදල් වියදම් කරලා දෙන්නේ. අපි හැම කරමු මුදල් වල 90ක් විතර අපි වියදම් කරලා දෙන්නේ. දුක නැති කරන්න. ඉතින් දුකේ ප්‍රධානම උරුමකාරය තමයි අපිට හිතට එන සිතුවිලි. අපි කොයි තරම් වැඩක් කරනකොට කොයි තරම් සිතුවිලි ප්‍රමාණයක් අපි හිතනවද කිසිම වැඩ කරන්නේ නැති දේවල්. ඉතින් අර මම උදේ කිව්වා වගේ භාවනා අරමුණට හිත යොදවනකොට මොකද වෙන්නේ? අර සිතිවිලි ටික අර බොහොම බලසම්පන්නව අපිට අයින් කරගන්න බැරි වෙලා තිබ්බ. අර අපේ හිතේ රජ කරපු සිතිවිලි ටික ටික ටික ටික ටික නැති වෙලා නැති වෙලා ඒ සියල්ල අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා යන බව අපිට දැක ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් එතකොට අපි අපේ රිද්මනෝණගේ මේක ඉවරයි නේද? තව තියෙනවද මොනවද? නෑ ස්වාමීන් වහන්සේ ගොඩක් ඒ මම ලියා මේ ලැස්ති කරගත්ත ටික කිව්වා ස්වාමීන් වහන්සේ. හරි හරි. දැන් එතෙ මේට අපේ පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථනා කරමින් අපි ඊළඟ වැඩසටහනට යමු. උසාවියට කැඳවන්න ඕන කවුද? දේ. ස්වර්ණ නෝන ඉන්නවද? ඔච්චර <laughs> ගොත් ඉන්නනේ. <laughs> අන්න ඒ වගේ යෝගාචර තමයි ඉන්නේ. සමහර දෙකක් කියව ගම පළාතකට. මම ලැප්ටොප් එකට දාගත්තා මේ කමටහ වර්තා ටිකක්. මොකද මේ වැරදි අපි හදන්න ඕන නැත්තම් මේ අවදාවත් ඔයගොල්ලෝ මේ මේ අර තමන්ගේ ස්වයං භූත ඥාණයෙන් මේවා කර කෙරෙන්නේ නැහැ. සමාවෙන්න සවන්නන්ස සක්මන් භාවනාවේ පොඩි ගැටලුවක් තියෙනවා ඒකට කමන්නේ නැත්නම් ඔව් ස්වාමීන් වහන්සේ මේ යම්කිසි සක්මන කරගෙන යනකොට යම් අවස්ථාවක මේ මගේ SPA වෙන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතනින් එහාට කරගෙන යෑමේ අපහසුතාවක් තියෙනවා මේ දැස් පේවෙන්නේ සමහර නිින්ද යන්නේ නැහැ සිහි කල්පනා හොඳට තියෙනවා ඒ එතන ඒ අවස්ථාවේදී කරන්න ඕනේ මොකක්ද කියන එක ස්වාමීන් ඩෑස් පිය වෙනවා. එහෙමයි. එහෙම පියාගෙන එක තැන ඉන්න පුළුවන් සාමාන්‍යස. දැස් පිය වෙනකොට දැස් අරගන්න බැරි වෙන්න මොකද හේතුව? ඒ කියන්නේ ඇරියට ඒක පිය වෙනවා. ඇරලා සක්මන් කරන්න ගියාට ආපහු පිය වෙනවා. කියන්නේ S2. නිින්ද යනවා වගේ එකක්ද? නිින්ද යන්නේ නැහැ සාමාන්‍යස. අර මිස්ටර් බීන්ගේ අර එකක් තියෙන අර කෝටු තියාගන්න ඇස්සර අර දැකලා තියෙනවද කාර් <laughs> ලික් එක අර කාර් එක යන මොකද අතරමං වෙලානේ මොකද්ද එහෙම එකක් කියලාද එන්න ලොකු ගමන මාරේ දෙයි නම් කෝටු ටික තියාගෙන ඇස් දෙක අරගෙන <laughs> ඒ වගේ ක්‍රමයකට යන්න පුළුවන් ඉතින් ඕන්න ඉතින් මූණ හොඳට අර නුවතුරෙන් හොදලා සක්මන පටන් ගත්තා නම් හරියි. ඒක නිින්දෑමක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. නිදිමතක් නැහැ. නමුත් ඒ කියන්නේ ඇස් දෙක වහගෙන ගියොත් කෙලින්ම ගැන හැප්පෙනවද කියලා? ඉස්සරහ දෙනේ. අර හැප්පෙන්නේ නැහැ. නමුත් ඒක කරන්න අමාරුයි නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ලනු ලනු ලනු පැදුරේද? නෑ. මේ එළිය තමයි කරන්නේ. ඒකට කකුලට පෑගෙන්න මොකක් හරි තියාගන්න මේ එකක්. සීමාව. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඇස් පියාගෙන ඔව් මම ඇස් පියාගෙන කියලා. මම ඇස් පියාගෙන සක්මන් කරනවා ගොඩක් වෙලාවට. ආ ඒකේ තියෙනවා ඉතින් කෙරළ වලට ගියාම කකුලට දැනෙනවනේ දැන් මෙතන ඉවරයි කියලා. ආහා. එහෙම මොකක් හරි තියාගන්න. අටු කම්බියක් දාලා <laughs> කකුලේ ඉදිකොම්බ කටු ගහක් තිබ්බනම් හරි. ඉදිකොම්බ ගහ එනකොටම ඈ හැරෙනවා. <laughs> ඒ වගේ ක්‍රමයකට අපිට යන්න පුළුවන්. ඒකට ඉතින් වෙන විකල්පයක් නැහැ. දැස් දෙක වහගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අරගෙන යනකොට වැඩි. ආහ්. දැස් දෙක ඇරියාම තෙතර දිග යන්නත් ගන්න. මොකද? තෙතර දිග යන්නක් දාලා වගේ. ඔව් ඒක තමයි එහෙම කරන්නත් පුළුවන්. නැත්තම් මොකක් හරි භාජනයක් තියෙනවා ප්ලාස්ටික් භාජනයක්. කකුලේ වදින්න. ඒක අනතුරුදායක තැනක් නෑනේ නේද? එහෙම ටිකක් නෑ නෑ ළඟ නැත්තම් ප්‍රශ්නයක් නෑ ඉතින් ඒක නැත්තම් තනකොළ පෑගෙනකොට තනකොළ එච්චරක ඉඳන් තනකොළ පෑගෙන තැනට යනකොට තේරෙනවද දැන් සීමා ඉවරයි මේ වගේ ඒ වගේ හැම ක්‍රමයකට යන්න පුළුවන් <clears throat> හොඳයි එහෙනම් හොඳයි තව ප්‍රශ්න තියෙනවද නේද තේරුවන් සම්මත ස්වර්ණානෝනාගේ කමටහවර කමන්නේ නේද ගෙන්නලා ගෙරින්ම බනින්න යන්නේ. හොඳයි. මයික්‍රොෆෝන් එක ටිකක් නැත්තකින් තියන්න. අපට වර්තාංක 48 නේ. මතකද 48? වර්තාංක කීයක් දාලා තියෙනවද දැන්? මයික්‍රොෆෝන් එක ඔන් කරන්න. අවසාන එක 48 දවස් 19 වෙනිකට අන්තිම එකද 17 දාලා දෙන්න 17 17 හොඳයි මූලික භාවනා උපදේශ අනුව පූර්ව කෘත්‍ය සම්පූර්ණ කර ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි ඍජු කය දේශ සිත යමා මම මෙතන යනුවෙන් ඉරියව් අරමුණු කළෙමි නාසිකාග්‍රයේ අසල හුස්ම අරමුණු කර සිහිය පිහිටුවමි. නාසා විවර දෙකම දෙක තුලින් පැහැදිලිව ආස්වාස ප්‍රාස්වාස ප්‍රකට විය. ආස්වාස කෙලවර ප්‍රාස්වාසයට පෙර ඇති මොහතක නැවතීමක් නිරීක්ෂණය විය. ආස්වාස වාතයේ සිසිල් ස්වභාවයත් ප්‍රාස්වාස වාතයේ ඊට සුළු වශයෙන් වූ ස්වභාවයක් දැරිණි. හුස්ම රැල්ලටම හිත යොමු කළෙමි. දිග හුස්ම කෙටි වේලාවක් තිබී ඉක්මනින්ම කෙටි වී සියුම් වී යන හුස්ම රැල්ල අත්දැකීම. ඒ කියන්නේ හුස්ම රැල්ල සියුම් වෙලා යනවානේ. එහෙම ස්වාමී. නේද? එහෙම ස්වාමී. එතකොට හුස්ම රැල්ල සියුම් වෙලා යනකොට භාවනා යෝගාචරය දැනගන්න ඕන දේ තමයි සිත එකඟ වේදනාවක්. ඔව් හුස්ම රැල්ල සියුම් වෙනකොට මනසේ ඒකාග්‍රතාවයේ පිළිබඳව හැමතිස්සෙම බලන්න ඕන. ඒකට වෙනමම මනස යොදවන අපි කියන එකට පල්ස් එකක් යොදවන මයින්ඩ් පල්ස් එකක් යොදවලා ඒක බලන්න ඕනේ මිනිස්සු. වින් කරන්න. එහෙම නොකර ගියොත් වෙන්නේ මොකද්ද හැමතිස්සෙම අපි හුස්මට වෙන්නේ මොකද්ද කියන එක බල බල ඉන්නවා. ඒක හරියි. භාවනා අවසන් වෙනකම්ම භාවනා අවසන් ජීවිත කාලෙම අපිට හුස්ම දිහා බල බල ඉන්න පුළුවන්. දැන් උදේ මං කිව්ව කතාව. සංසෝම හුස්ම වෙතම විතරක්. ඔව් දැන් එතකොට දැන් මෙතන භාවනාවේ ප්‍රධාන අරමුණ මොකද්ද? හුස්ම දිහා බලන එක තමයි තමන් ප්‍රධාන භාවනා අරමුණ. නා මනස ඒකාග්‍ර වෙන එක නෙමෙයි. හුස්ම දිහා බලාගෙන හිත ඒකාග්‍ර කරගෙන ඉන්න. හිත සංසුන් වුණත් හිත සංසුන් වුණත් කරන්නේ හුස්ම දිහා බලන එක තමයි. ඒ භාවනාව කියන්නේ හිත සංසුන් කරගන්නේ හුස්මෙන්. හුස්මෙන් ඒකාග්‍ර නැතුව අපි හිත සංසුන් කරගන්නේ හුස්ම දිහා බල බල ඉන්න එකට නෙමෙයි. නෙමෙයි. එතකොට ඔය වෙලාවට හිත සංසුන් වුණාට පස්සේ මනස හිතේ අපි ගොඩනගෙන සද්දාව බලධර්ම ඔය මේ විදර්ශනා මාර්ගයේ දෙවෙනි පොතේ නිල් පාට පොතේ තියෙන බල බල ධර්ම හා ඉන්ද්‍රිය ධර්ම කියන මාතෘකාව. විපස්සනා භාවනාව පටන් ගන්න කලින් තියෙන අවසාන මාතෘකාව. මාතෘකාව. ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම. තමන් තුළ ගොඩ නැගෙන ඉන්ද්‍රිය ධර්ම හා බල ඒක මේ විදර්ශනා මාර්ගයේ පළවෙනි පොතේ යෝගාචර ප්‍රතිපදාවෙත් ඒවා තියෙනවා. ඉතින් විස්තර කළා. ඒ කියන්නේ තමා තුළ ගොඩ නැගෙන අපි මාතෘකාවක් කරා මතකද තමා තුළ ගොඩ නැගෙන නව ධර්මතාව කියලා මාතෘකාවක්. රිට්‍රීට් uh, ප්‍රෝග්‍රෑම් එකේ එහෙම සමහරගේ ah, ah. පළවෙනි පොතේ තියෙන්නේ අන්තිම යෝගාවචර මේ ප්‍රතිපදාවේ තියෙන්නේ එහෙම නෑ හැමතිස්සෙම මේක තමයි ධම්මවිජී සම්බොජ්ජංගය කියන්නේ ඒක ඒ කියන්නේ තමන් හැමතිස්සෙම සති සම්බොජ්ජංගයට පමණයි භාවනා යොමු කරන්නේ එතකොට හැමදාම අපිට සතිය දැන් අර අර කුළුණු කුළුණු නේද කුළුණුද පර්වතද? කුළුණ. ස්තම්භද? ස්තම්භ කුළුණු කුළුණු. ස්තම්භ කියන්නේ කුළුණු. ඉන්ද්‍ර කියලා ඉන්ද්‍ර කියලා කියන්නේ? එහෙමයි. කියලා කියන්නේ කුළුණ. දන්නවද? මොකද්ද ඒක? නොසෙල් සැල්ලන කියන්නේ ඒකේ බඹ බඹ ගාන පොළොයට මේ සවි කරලා දෙයි. ඒක තමයි මේ රාජධානි වල කියන්නේ නගර සීමාව කියලා මයින්ගල් අපි දැන් මයින්ගල් කියන්නේ ඉන්ද්‍රකීලය කියන්නේ අවසාන නගර සීමාවට අඳුනන්නේ. ඒ නෝනා කිව්ව මතකද ආරම් මේ මේ මොකද්ද මට දැන් කීප එකක් මතක නැහැ. ඔය කියන්නේ ගිය ගමත කොනවද? උස්ම නෑ නෑ. ඒ නෝනා කිව්ව ආරම් නෑ නෑ. නෑ නෑ මයින්ඩ්ෆුල්නස් කියන එක. අහහ එහෙම සෝල්ජර් පිටරට. ඒ ඔය පිටරට පොත් කරන්නේ මයින්ඩ්ෆුල්නස් කියන්නේ. මයින්ඩ්ෆුල්නස් එකේදී ගොඩක් වෙලාවට වෙන්නේ ඔය සති සම්පොජ්ජංගේ තමයි. එහෙමයි. ඔය සති සම්පොජ්ජංග අපේ ධම්මවිජය සම්පොජ්ජංගයට එන්නේ. මොකද සිහිය සහ නුවණ කියන එක තියෙන්න බෑ. දැන් මේ දැන් මේ පළවෙනි ඡේදේ නේද? දැන් පළවෙනි ඡේදයේ බැලුවොත් සිහිය යෙදුවට නුවණ යෙදවිලා නැහැ. සිහියට අදාළ නුවණ යෙදුවේ නැත්නම් හිත හිතේ අවදිභාවය හිතේ සක්‍රීයතාවය හිතේ කර්මන්නේතාවය ආරම්භ වෙනවා ඒ නිසා ඊළඟ වාක්‍යයේ තියෙනවා කෙටි නිින්දකට වැටුනේ <laughs> හරි නේද තේරෙනවා ඒක තමයි හිත සක්‍රිය කරගන්නේ නුවණින් ප්‍රඥාවෙන් එහෙමයි වීරිය වීරිය සම්පොජ්ජංගේ සති ධම්ම විජේ විරිය. ඒ කියන්නේ ධර්මතාවයේ දකිනකොට හිතට වීරියක් යනවා. කරපු දෙයට අදාළ දැන් ළමෙක් ඉන්නවනම් එයා <clears throat> එයා හොඳට ඉගෙන ගන්නකොට එයා පන්ති පළවෙනිය වෙනවා. ඒතර ටීචර් යාට කියනවා දෙමව්පියට හොඳ කියනවා එයා පන්ති පළවෙනිය වුණා. එතකොට එයාට වීරිය කියන එක දැන් ලබන අවුරුද්දෙන් එයා ඒ ළමයා පන්ති පළවෙනිය වෙන්න උත්සාහ කරනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ විරිය මේ මේ විරිය ගොඩ නැගෙන්නේ ධම්මවිජය සම්පෝඥංගේ ගොඩ නැගෙන්නේ නැති නිසා. තමා තුළ ගොඩ නැගෙන ධර්මතා හරියට ඒ ප්‍රඥාවෙන් දැකගත්තේ නැත්තම් නින්දට. විරියක් ඇති වෙන්නේ ගොඩක් අය නින්දට ගිහිල්ලා බබා ටිකක් කරලා <laughs> නිදාගන්නේ ඒකයි භාවනා කරන්න පටන් ගන්න. දැන් අපි බලමු ඕම් සංසන්දනාත්මකව අර තනුජ නේද? කිව්වේ. මොකද? එහෙම. එහෙම. ඔව්. එයාගේ 71 වෙනි කමටාවන්තාව ගත්තොත් 2024 7 එයා ඉන්නවද දැවිල්ල මේ තනුජා මොකක්ද යාගෙන මට මතක නැහැ තනුජා ලිස්ට් එක නම් ඉස්සෙල්ලා ලිස්ට් එක නම් හිටියේ නැහැ ස්වාමීන් වහන්සේ ජයසිංහද? ජයසිංහ. ඔව්. 71 වෙනි කමඨා වාර්තා අරගෙන ගත්තා. ජයසිංහ. ජයසිංහනේ. විජේසිංහ හරි විජේසිංහ ඔව් පූරක් ඔන්න යාගේ කමටහ වාර්තා බලන්න හරිද 71 පූර්ව කෘත්‍ය නිම කර ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කර හුස්ම දෙස බැලුවෙමි හුස්ම සියුම් හුස්මත් කෙටිව දැනෙන ආස්වාස ප්‍රාස්වාසයත් අරමුණු කර සිටින විට ටිකෙන් ටික සිත ඒකාග්‍ර වනු දැනෙනවා. දැක්ක නේද? එයා පොයින්ට් කරන්නේ ඒකාග්‍රතාවය. දැන් හුස්ම මෙහෙම මට නාසිකාග්‍රේ මෙතනින් දැනෙනවා අතනින් දැනෙනවා ඒක අතන්දර නෙමෙයි. හුස්ම කොහෙන් හරි දැනෙනවනේ. හුස්ම සිහියේ පවත්නවා අපි දන්නවනේ. හුස්ම සියුම් වෙනකොට කෙටි වෙනකොට මනස ඒකාග්‍ර වෙනවා කියන එක තමයි දරගන්න ඕනේ. අන්න එහෙම භාවනා කරොත් තමයි භාවනා දියුණු වෙන්නේ. පසුව හුස්ම නොදෙනී ගියේ. හුස්ම නොදෙනී ගියා. උතර තමයි වැදගත් පොයින්ට් එක. හරි. දැන් බලන්න එයා එතෙන්ට නුවණ යොදවපු හින්දා බලන්න එයාට ලැබෙන ප්‍රතිලාභය. එයා හුස්ම බලා නෙමෙයි මේ කරන ඒකාග්‍රතාවය. පසුව හුස්ම නොදෙනී ගියේ. දැන් හුස්ම නොමැතිව සිත ඒකාග්‍රිය ඇත. ඔන්න ඔකයි භාවනා යෝගාචරයගෙන් අපි බලාපොරොත්තු. ඕක කරගන්න බෑනේ ඔයගලන්ට. හුස්ම නොදෙනේ ගියාම කීයක් කතන්දර කියනද? අවකාශයේ මේම වුණා මට අරම වුණා ආතර මේ මුණා මේ මුණා දැන් මම මොකද කරන්නේ? හුස්ම හෙව්වා. මේ පොඩි දෙයක් නෙදී. ඕක තමයි ප්‍රඥාව කියලා කියන්නේ ඔන්න. ඉතින් ඕක කරගන්න බැරුව තමයි මේ භාවනා කමටවත 50 60ක් දානවා මේක තේරුම් ගන්න බැරුව. දැන් මේක අනිත්‍ය මම කියලාත් නෙමෙයි මේ කරලා දෙන්නේ. කියන්නත් ඇති සමහර වෙලට මම කමටහත් මේ 71 වෙනි කමටහත් තමයි. ආ පසුව හුස්ම නිදිනේ ගියේ දැන් හුස්ම නොමැතිව සිත ඒකාග්‍ර වී ඇත. වර සියුම් හුස්ම දැනේ. ඒකාග්‍රතාවය තුල ඉන්නකොට වර හුස්ම දැනෙනවා. එහෙමයි. නින්ද ගෙන මෙන්නේ නෙවෙයි. ඒක නින්ද යාගෙන මෙන්නේ. එන විට එතන වාක්‍යය වැරදි ලියලා දෙන්න. නින්දගෙන මෙන් එන විට, ඒ කියන්නේ නින්ද යාගෙන එන විට ඒ පිළිබඳව සැලකිල්ලෙන් පසුවීම. මොකද දැන් යා ඉන්නේ ඒකාග්‍රතාවය තුල. ඉස්ම බල බල නෙමෙයි ඉන්නේ. ඒකාග්‍රතාවය තුල ඉන්නකොට නින්ද යාගෙන එනකොට නින්ද පටන් ගැනීමේ මූලාරම්භයේදී එයා ඒක අඳුරගත්තා. අඳුරගත්තා. ඉතින් ඒක තාත්තල දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? එක පාට දඩහන් ගාලා තලගයා පොලේ ගහුවාගේ නේද? ඒ <laughs> මොකද අර අතෙන් හිත ඊට කලින් කරන්න ඕන ටික කරගන්න කරන්නේ නැති නිසා. නැතිකම <laughs> එහෙමයි ස්වාමීන් නින්ද යාගෙන මේ නින විට ඒ පිළිබඳව සැලකිල්ලෙන් පසුවේ. සැලකිල්ලෙන් දැන් අවධානය කරන් ඉන්නේ ඒකට. <laughs> හරි ඇටෙන්ෂන් එක තියාගෙන ඉන්න. දැන් කියන අඩ නින්දකමෙන් සිටී. පසුව හිස පැත්තකට ඇදෙනවා මෙන් දැනේ. භාවනා අරමුණ නොමැතිව සිත තදින් ඒකාග්‍ර වී ඇත. එය වේගයෙන් වැඩි වී දැඩිව ඒකාග්‍ර වී තිබේ. ඒකාග්‍රතාවය කොයිද? කොච්චර ප්‍රමාණයක්ද කියලා එයා එක මෙෂා කරනද. සියුම් හුස්ම තුල සිටින විට සිටනවට වඩා සියුම් හුස්ම තුල සිටිනවට වඩා මනසට සැහැල්ලුවක් විවේකයක් දැනේ. ඒකාග්‍රව ඕක තමයි වෙන්න ඕන දේ භාවනාව. ඔක්ක ඔන්න ඔය පොයින්ට් එක නැත්තම් කවදාවත් භාවනා දියු වෙන්නේ නැහැ. හරිද? විවේකයෙන් දැන් බලන්න ඊට පස්සේ එන අලුත් කමටහ වර්තාවල ඔක්කොම දැන් දැන් එයා ගානට ට්‍රැක් එකට වැටු වැටිලා දින්නේ. හරිද? එයා දන්න දැන් කරන්න ඕනේ. දැන් මම උපදෙස් නොදුන්නත් ඊළඟ වර්තාවේදී කරන්න ඕන එක එයා දන්නද? මනසට සැහැල්ලුවක් විවේකයක් දැනේ. එහිදී එහිදී අරමුණු කිරීමට දෙයක් නැති නිසා වෙනි. ඒ කියන්නේ මනස තැම්පත් වෙන ඒකාග්‍ර වුණාට පස්සේ ආයි හුස්ම අරමුණු කරන්න කියලා. දැන් වෙන මොන හරි බලන්න ගිය ගමන් මොකද වෙන්නේ? ආනෝස්මේ තැම්පත් ගතිය විවේකය විශ්‍රාමයේ නැති වෙලා යනවා. ඒක හරියට නිකන් අර බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් වගේ තමන්ගේ දරු ගැබ ආරක්ෂා කරනවනේ. ඒකේ සීමාව අපි දරගන්න ඕනේ. එතනින් ඒක පන්නලා ආයි හුස්ම බලන්නවත් වෙන මොනවත් කරන්න ඕනේ මොකද අවශ්‍ය තැනට දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ කායනුපස්සනාවේ යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. කාය සංකාර සංසිඳිලා තියෙන. හිත ඒකාග්‍ර වෙලා තියෙන. ඔතනින් යන්න මොකද්ද යానපානේ අරමුණු වල මොකද්ද කරන්නේ? බෑ කියන්නේ බැටරිය ෆුල් charge වෙලා නම් තියෙන්නේ. තව charge කරපුවා බැටරිය ඉවර වෙනවනේ. එහෙම. බැටරි නිෂ්පාදනය කියලා තියෙන්නේ කියලාද 180යි බැටරි charge කරන්නේ. අපි මේ රැයෙන් ඉන්නකම charge එකට ගහලා දෙනවා. උදේ වෙනකොට බැටරි ඉවරයි. charge. ඒ කියන්නේ overheat වෙනවා බැටරිය. ඒ කියන්නේ වීරිය අධිකව යොදපු ගමන් අර ඒකාග්‍රතාවයේ තැම්පත් ගතිය සැහැල්ලු ගතිය නැත්තරම ආයි නැති. සමහරට ආයි සමහරට නොවෙන්න තියෙනක් පුළුවන්. වෙන යෝග ආයි සෑහෙන කාලයක් යනකොට හදාගන්න. අතර ගාන්ට අර සෙට් වෙලා එනකොට ඒක බුදුරජාණන් වහන්සේ ඒක නිකන් අර මන්ත්‍රයක් ජප කළා වගේ හරියට මේ විපස්සනාව කියන එක මේක හරියටම ඒක ඒ විදිහට කරන්න ඕනේ. එහෙමයි. මරණට ඒක නොලැබුණොත් ආයේ ඒක අපි ඒක නිකන් හරියට නිකන් අර මල් ගහකට උණු වතුර දානවා. පස්සට මල් හැදෙන මල් ගහට අනේ මේකට බැක්ටීරියා විස බීජ නැති වගේ උණු වතුරක් කරනවා. තවත් හොඳයිනේ. උණු වතුරෙන් ටිකක් දාන්න. ගහ ඉවරයි. අන්න ඒ වගේ. අනවශ්‍ය දේවල් කරන්නේ. එහෙමයි. මනසට සෑහලුවක් විවේකයක් දැනේ. හිදී අරමුණු කිරීමට දෙයක් නැති නැති නිසා. සිත අවකාශය හා මුසුව ඇතැයි සිතේ. අවකාශයේ පුරා පාවී යන්නාසේය. කිරීමට කිසිවක් නැත. නැතිව බලාගෙන සිටියෙමි. මනසට මහත් විවේකී. එක්කනේ. සිත නීවරණයන්ගෙන් තොරව ප්‍රබෝධමත්ව පවතී. මතක නේද අපි අර චක්‍රේ චක්‍රේ හිතේ සංසුන් බව ඊළඟට ප්‍රබෝධය ප්‍රීතිය පස්සද්ධිය මතක නේද චක්‍රය කියලා එහෙම සුන්දර. අන්න ඒ ඒ චක්‍රය තමයි දැන් මේ වැඩ කරන්නේ. දැක්කනේ එතෙන්ට එන විදිය එක එක යෝගාචරය එතෙන්ට එන එක එක විදියට අන්න ඒ චක්කරෙන් පිට අපිට යන්න බෑ ඕගොල්ලෝ ඒ මොකක්වත් නැහැ ඔහි කරගෙන කරගෙන යනවා තේරණෙත් භාවනාව භාවනාව හරියට යනවා ඕගොල්ලෝ දෙන්නේ නැහැ භාවනාව හරියට යන්න වෙනහට වෙයි. නේද? ඔයගොල්ලෝ මොකක් හරි වැරද්දක් කරපු ගමන් මේ අර නිවන් දකින චක්‍රේ අවුල් කරගන්න. ඒ අවුල නිසා හැමදාම අවුලෙන් අවුලටපත් වෙනවා. වරණ දිනු වෙන්නේ. සියුම් හුස්ම දැනුණද? ඔන්න. සියුම් හුස්ම දැනුණද? යලි නොදෙනී ගොස් කිසිවක් නොමැති බව තුළ ඒකාග්‍ර වේ පවතී. දැන් මෙතන කියලා නෑ මං හිත අවකාශයට යවුවා. මෙහෙම කරා ඒවා මොනවත් නෑනේ. දැන් මෙතන තියෙන අඳුරු මේ එකකට ගියා ඒවා මොනවත් නෑ. ගුහාවක් ඇතුළට ගියා. මොකද ඒ සිතිවිලි ඒ වගේ අපිට දැනෙන්නේ මේ ඒකාග්‍රතාවය හරියට මුලදීම අල්ලගත්තේ නැති නිසා. ඒකාග්‍රතාවය මුලදී හරියට අල්ලගත්තම මම අඳුරු ගුහාවකට ගියා මෙහෙම වුණා අර වුණා ඒ කතන්දර අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒකාග්‍රතාවය හරියට වට ඒ කියන්නේ ඒ ඔක්කොම ඒකාග්‍රතාවය. ආසමාධි. දැන් භාවනා කරන්නේ සමාධියට ඒකාග්‍රතාව පවත්වන. ඒකාග්‍රතාව එනකොට අපි ඒකට නම ඒකට කියන අඳුරු ගුහාව. විචාර කළුවරක් මේකක් ඇතුළට ගියාගෙන මොකක් හරි මේකක් කියන. දැන් මගේ හිත ඒකාග්‍ර වෙලා තින්නේ කියන එක කවදාවත් ඒකට සතුටු වෙන්නවත් ඒක පිළිගන්නේ නැහැ. ඒක විසික් කරලා දාන. ඒකට උණු වතුර උණු වතුරක් කරනවා. එපා අපිට ඒකාග්‍රතාවය එපා. අපිට අඳුරු ගුහාව හොඳයි ඉතින්. අවබෝධවත්ව පවති. සියුම් හුස්ම දැනුණද? යලි නොදෙනී ගොස් කිසිවක් නොමැති බව ඇතර හිත ඒකාග්‍රව පවති. මෙලෙස සිටින විට පෙර දිනවලදී කුඩාවට පිරුණු දම් පැහැති ආලෝකයක් ටිකෙන් ටික විශාල විය. තරමක් විශාල රවුම් හැඩයට තිබූ අතර එය තුලට ඇද ගන්නාසේ දැනේ. ඒ කියන්නේ භාවනා කරනකොට මනස මනසේ අර නීවරණ ධර්ම කෙලෙස් ධර්ම ඉවත් වෙලා යනකොට හිතේ අර ප්‍රභාස්වර භාවයේ ආලෝකමත් වශයෙන් පේනවා. ඒ වගේම සමත නිමිති, උග්ඝා නිමිත්ත, පටිභාව නිමිත්ත වගේ ඒ නිමිති එනවා. එතකොට විපස්සනා භාවනාවේදී රූප දර්ශන සහ ආලෝක වලට හිත යොදවන්න යා මෙනි ගාලා බැහැර කරන්න ඕන දේවල්. ඉතින් ඒකේ ඒකේ එන්නේ මනස අර නිවර්ණයන්ගේ හිත නිදාස් වෙන නිසා. පසුව හඳුනාගත නොහැකි රූප කීපයක් පෙනී නොපෙනී ගිය. ඕබාසය හා රූප දර්ශන කියන්නේ ඕබාසය කියන්නේ ආලෝකය, රූප දර්ශන කියන්නේ දක්න දේවල්. පෙර නොවේලි අත්දැකීමකි. තාමත් හුස්ම නොමැතිව සිත ඒකාග්‍ර වී ඇත. අවසාන වන තෙක් හුස්ම නොමැතිව සිත ඒකාග්‍ර වී තිබුණි. එය ඒකාග්‍ර බවට එහා ගී දෙයක්සේ දැනේ. එක්කනේ ඒක යා ඉතලදීනේ ඒ තුළ පැවිදි ශාන්ත භාවයක් මෙන්ම නියුණු ස්වභාවයයි. තේරණේද? දැන් ඔන්න ඔය විදිහට ඔය පිළිවෙලට භාවනා කරොත් තමන් තුළ අර බොජ්ජංග ධර්ම වැඩිලා අර නිවන් දකින ඒ චක්‍රයට තමන් ඇවිල්ලා ආරෂ්ඨාංග මාර්ගයට ඇවිල්ලා කෙලින්ම බොහොම ලේසියෙන් භාවනා දියුණු කරගෙන යන්න පුළුවන්. එහෙමයි. සිතද කිසිවක් නොකර දැනුවත් භාවයේ පමණක් ඇතිව සිටීය. වෙනත් දිනවල කුඩාවට පෙනුණු ආලෝක මා ගණන් නොගත් නමුත් අද දින එය වෙනස්ම ආකාරයකට දිස්වේ. ඉතින් ආලෝක ඒ පෙනෙන විදිය වෙනස් වෙනවා. මොකද අර හිත සංසුන් වෙනකොට. තේරෙන්නේ නේද? නේ මම සමහරවිට. ඔන්න මම තව කමටහ වර්තාවක් ගන්නම් මේ වෙන කෙනෙක්ගේ එකක් 49 වෙනි කමටහ වார்த்தාව පැය 1 විනාඩි 35යි අයිතිකාරය ඉන්නවද දන්නේ අර අසංක ගුණසේකර හරි කවුරු හරි කියලා දාන නේද කමටහ ඒ සන්නස ඔව් වාගේ එකක්ද මේක ඒ අසංක අසන්ත ගුණසේකර කියලා මම තමයි සන්නාස සාමාන්‍ය. ඔව්. අයිතිකාරය ඉන්නනේ. පැය 1 විනාඩි 35යි. වර්තාවක් දැම්මද? එහෙ වෙන්නේ සන්නාස මට හරියට මතක නැහැ ඒකේ. ඔව් මතක නැහැ. කාලේ සවනස 40 9 නේද? හරිද? ඒ වෙනස මම දැන් මේ ලාන්තිමුර දැන් මේ 55 සවනස මම බලන්න ඕන මේ කාලේ එකේ ඔය නාවර හොස්පිටල් එකේ නේද ඉන්නේ ડોක්ටර් කෙනෙක්. ඒ ඒ සවනස. ડોක්ටර්ස්ලා තමයි ඔක්කොම ඉන්නේ මට. පූර්ව කෘත්‍ය නිම කර. ඔන්න දැන් මේ වාර්තාවේ තියෙන වැරද්ද ඈ. හොඳට හොඳ භාවනා අත්දැකීමක් ලැබිලා ගණන් ගන්න නැතුව පයින් ගහලා ගිහිල්ලා ගිහිල්ලා දෙන ඉඩ විදි බලන්න භාවනා අත්දැකීම. හරි. පූරා කෘත්‍ය නිම කර වාඩි වී සිටින ඉරියව් අරමුණු කලෙමි. ඉන්පසු නාසිකාග්‍රයේ අරමුණු කලෙමි. හරිද? සියුම් හුස්ම රැල්ල දැනෙන්නට විය. මේක හරිනේ දැනෙන්නට විය. ආස්වාසේ කැඩි කැඩි දැනි දැනුනි. එය ඒ හුස්ම රැල්ලක් නොව දැනීම් රාශියක එකතුවක් බව වටහා ගතිමි. ඒක දැනීම් රාශියක් බව වටහා ගන්න. දැන් බලන්න ඊළඟ පදරිය දෙන්නේ. ටික වෙලාවකට පස්සේ උදේ සිදුවීමක් අරමුණ විය. හරි ඉක්මනින් ඒ මෙනෙහි කර බැහැර කරන්න. ඊකාග්‍රතාවයට බාධාක් නොවේ. උස්මරැල්ල අරමුණු කිරීමේදී සිත ඒකාග්‍රයි. දැන් මෙතන මේ වාර්තාවේ තියෙන අවුල මොකද්ද? වරද්ද මොකද්ද? ආනන්ද ඒ තමන්ගේ වර්ණාවනේ තමන්ගේ ගන්න ඒ සානස ඒ සානස ඒ අර පිළිවෙල සානස මම හිතන්නේ මම ඉදිරිපත් කරලා තියෙන්නේ කෙනාට ඒකාග්‍රතාවය කියන එක හුස්ම කැඩි කැඩි යන ස්වභාවයත් එක්ක එකට පෙළ ගැහිලා ඒක ඒක ඕඩර් එකකට වගේ එන්න ඕන එකට මැත්තෙන් අර සිතුවිලි ආපු එක ගැන ඔව් ඔව් එතන ඒක ඒක ඒක එන්න හේතුව තමයි අර මුලදී මේක දැක්ක ගම. ඒ කියන්නේ ඔක අපි කියන්නේ ධම්මවිජය සම්බොජ්ජංගේ සහ විරිසම ඔක නිකන් අපි කියන්නේ wow fact එක කියලා කියන්නේ. තේරෙනව නේද? ඒක නිකන් ඒක දැකලා එකෙන් යම්කිසි උද්දාමයකටපත් වීම. ඒක මනස ඒක තුල අර ධම්මවිජය සම්බොජ්ජංගේ ඒකේ යම්කිසි උද්දාමයක් මම මෙහෙම දැක්කනේ කියලා ඒ තියෙන මේව එක ඇති වුණාට පස්සේ තමයි ඒකට අදාළ වීරියක් ගොඩ නැගෙන්නේ. තේරෙනව නේද? ඔව් සද්ද ඉන්නේ තමන්ගේද? අ ලොකු සද්දයක් නෑ සනසවට. හා හා. ෆෑන් එකේ සද්දයක් එනවා ඉස්සනන්. ඔය ලැප්ටොප් එකෙන් දැනන්නේ? ෆෝන් එකෙන් සනස මේ ෆෑන් එකේ සද්ද එනවා ඇති සනස සමහරට. හරි හරි. එතන අපි දැනගන්න ඕන හොඳ භාවනා දෙකීමක් ආවට පස්සේ පොඩ්ඩක් ඒක මේ මොකද ඒ කියන්නේ විමර්ශා නුවණ කියලාදී අන්ත විමර්ශා කියලාදී සතර ඉර්ධිපාද එහෙම ඒ ස්වාමීන් වීරිය චිත්ත විමර්ශා කියලා ඒ කියන්නේ ඒ විමර්ශාව යොදන්න ඕන ඒක තමයි ධම්මවිජය සම්බොජ්ජංගිය කියලා කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ ආනන්ද දෙකීමක් ආවා මේක මොකද්ද දැන් කලින් කමට වාර්තා මතක නේද තිබ්බා දැන් ඒක කලින් බා කලින් බාන අත්දැකීම් වලට වඩා මේ භාවනා අත්දැකීම් වෙනස්. විශේෂයි. විශේෂ දේවල් මම අත්දක ගන්න ලැබුණා. දැන් හුස්ම කැඩි කැඩි යනවා. එතකොට ඒ හුස්ම ඒ හුස්ම කැඩෙන සෑම වාරයකම නාම ධර්මතාවයක් තියෙනවා රූප ධර්මතාවයක් තියෙනවා. තේරෙනව නේද? ඒ නාම රූප ධර්මතා තමයි Tamanth ප්‍රකට වෙන්න ගන්න. ඒක ලොකු හොඳ වැදගත් භාවනාවක් දෙකකින්. නමුත් Taman ඒක නිකන් අර මේ මේ ගණන් ගන්න නැතුව ගිහින් තියෙනවා. හ්ම්. අර නිකන් තුවාලේ පී දාලා විසික් කරපුව මේ <laughs> පුළුන් කැල්ලක්. වටිනාකමක් දීලා. තියෙන සනස් වැරද්ද. ඒකට වටිනාකමක් දුන්නා නම් Tamanට ওই හිතවිරෙන්නේ නැහැ ඉතින් එහාට. ඒ භාවනාව යන පිළිවෙල මතක තියාගන්න. හරියට හැම කෙනෙක් මේක දරගන්න. ඒ භාවනා අධ්‍යක්ීම් වලට අපි අපි දැන් උදේට කතා කරේ අපි වටිනාකම් දෙන්නේ රැකියාව. දෙමාපියන්. වැඩ වැඩ කරන දැනට ඕවට තමයි. දැන් මේ භාවනා අත්දැකීමකට වටිනාකමක් දුන්නා නම් හිත ඒකත් එක්ක රැඳෙනවා. එතනින් ඊළඟ පියවරට යනවා. අපි ඒකට වටිනාකමක් දෙන්නේ නැති හින්දා තමයි ඔන්න හිත ඒක යන්නේ නැහැ ගණන් ගන්නෑ මේක. මෙච්චර මේ <laughs> භාවනා අත්දැකීමක් තියලා. මේකක් නැහැ ඊළඟ ගියා පිටර වෙන දිහාවකට ගියා. ඊළඟ උදේසිදීමක් අරමුණු. ඕකයි. දැන් මෙච්චර මේ වගේ භාවනා අත්දැකීමක් එක්ක මේ වගේ අරමුණක් එන්නේ නැහැ තාම. මොකද මේක නාම රූප පරිච්ඡේදයට අදාළ භාවනාවක් දෙන්න. ඇයි ආවේ Taman ඒක දන්නේ නැහැ. ඒක සූදානම් වෙලා හිටියේ නැහැ. ඒක සුතමේ වශයෙන් දැනගෙන හිටියේ නැහැ. මොකද මම සෑහෙන කොච්චර කියලා දෙනවද? උස්ම කැඩි කැඩි යන ස්වභාවය. මොකද්ද කියන්නේ? අට කැඩනකම් ඕවා කියලා දෙන්නේ. කමටා මේ විදර්ශනා මාර්ගයේ පොතේ ඒවා තියෙන. පොත තියෙනවද විදර්ශනා මාර්ගයේ? ඒ සාර ළඟ තියෙනවා. ඔව් තියලා කොට්ටේට දෙන ඉඳා. <laughs> තමන් භාවනා කරනකොට අර අර අර ශාසිනී නෝනා කියන්නේ දැන් ඒ හරිය පොතේ හොයාගෙන ඒවා කියවන්න ස්ටඩි කරන්න. එහෙමයි සර්. ආ මොනවද ඒ භාවනා අත්දැකීම් වලට අමතරව මට ලැබුණ නැති අත්දැකීම් මොනවද? ඒවා යන්න බෑ විදියට. අග්ගාල මෙතන තේරෙන්න ඕන මෙතන ඊළඟ වාක්‍යය එන්න ඕන මෙතන හුස්ම කැඩෙන ස්වභාවයේ නාම ධර්මතා සහ රූප ධර්මතා මට වැටහුණා. අන්න එහෙම ඒ ගැන මනස අන්න එතෙන්ට යදුවනම් තමගේ ප්‍රඥාව නුවණ එතෙන්ට යදුවනම් ඔය උද්දේශීදීමක් එන්නේ නැහැ. දැන් භාවනාව නිකන් අර අර මොකද Java කැවෙනවා කියලා කියන්නේ. එහෙමයි ඒ සවස්. අර ලෑන්ඩ් මාස්ටර් ස්ටාර්ට් කරනකොට දන්නව නේද? කරකෝල කරකෝල කරකෝල එක වෙලාවක් එනවා අපි අර මොකද්ද මේ එක්සෝස් වෑල් එක අල්ලගෙනනේ ඔක කරකවන්නේ. පවර් වෑල් එක නේ එක්සෝස් වෑල් එක. අල්ලගෙන කරකෝල අතාරිනකොට මේ වෑල්ලකත් එක්කම දැන් මුලදී අපිට කරකවන්න බෑ. බැරි නිසා තමයි අර වෑල් එක ඕෆ් කරගෙන කරකවන්නේ. ඊට පස්සේ මේ වෑල් එක ඇතෑරියත් ඊළඟ වෙලාවේදී පවර් ස්ටොක් එකේදී එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. දන්නව නේද? ඩීසල් එන්ජින් එක ස්ටාර්ට් වෙන ඉතින් දන්නවද? කියලා දන්නේ නැහැ සමහරවිට. <laughs> ලෝ දෙයක් දන්නේ. <laughs> නමට ඩොක්ටර්. පොතේ පොත්ගුල්ලෝ ડોක්ටර්ස්ලා එක පොත්තම බල බල තමන් <laughs> දැනෙන් බින්ද. ඒක නිසා එක වෙලාවක් එනවා මේක ඔටෝමැටිකලි යන්න පටන් ගන්නවා. අර රිද්මනෝන අර කිව්වේ. එක වෙලාවක් එනවා ඒක වැඩ ස්ටාර්ට් වෙන වෙලාව. ඒ වෙලාවේදී අපි අපේ ફોකස් එක අපේ ඩිෆෝකස් වෙලා තිබ්බොත් මයින්ඩ් එක. ඒක යන්නේ නැහැ ඉතින්. ආයෙ එන්නෙත් නැහැ. ඒ කවදේදී කියලා දැන් රිද්මනෝනට දැන් වෙලා තියෙන දේත් පේනවනේ. අච්චරවන්තර භාවනා කරපු කෙනා දැන් බොහොම අමාරුයි අතෙන්ට එන්න ආයි. තේරෙනවද? මෙච්චර මේ අතර දුන්න දේ කටර දාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ භාවනා. සනන්ස ඒ අවබෝධය සනන් සමහරවල් දැන් අන්තිම එකෙත් සනන්සර මම අර එක තැන කැරකෙන වගේ කියලා ආර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා වහන්සේ මට දාලා තිබුණා ධාතු ගුණ අඳුරගෙන නැහැ කියලා සනන්ස. අත්දැකීම ඉවරනාට පස්සේ තමයි ස්වන්හස මේ වායු ස්වභාවය නේද ප්‍රකටුනේ කියලා ටිකක් පහුවෙලා වගේ මේ මොහොතේ මේකට අනුගත වුණේ නැති ගතියක් තිබුණා ස්වන්හස. එතකොට අර ඒ ටික වෙලා ඉවරයි වගේ. ඒක සුතමේ ඥාන මදි නිසා වෙන්නේ නැති කියලා. කඩේ මුදලාලි කෙනෙක් වුණා නම් ගියාට පස්සේ මතක් වෙන සල්ලි ගත්තේ නැහැ නේද? <laughs> මංගලොත්. ඔක්කොම බඩු අරන් යනවා සල්ලි දෙන්න. ඒ වගේ කතාවක් තමයි. සනසේක කියන්නේ ප්‍රැක්ටිස් එකෙන් හරියනවාද කියන එකත් මටත් එක ගැටලුවක් සනස ඒක ඇත්තටම නැත්තම් සුදුමේ වශයෙන් පොතත් කියවනවා සනස. බුවන්සගේ පොත් එකත් ඒක ගොඩක් උපකාර වෙනවා. මට තියෙන ප්‍රශ්නේ ලෙඩ්ඩුන්ගේ තත්ත්වය මොකද කියලා. <laughs> පස්සේ දැන් මතක් වෙන ආ මේ ඉන්ජෙක්ෂන් එක ගැහුවේ නැහැ නේද? <laughs> පලාට පස්සේ. අයියෝ මේ ඉන්ජෙක්ෂන් එක ගන්න ලෙඩා තාම ඉන්නෝනේ. <laughs> ඒ වගේ. ඒකයි විදර්ශනා මාර්ගයේ පළවෙනි පරිච්ඡේදය මොකද්ද? දෙවෙනි පොතේ. අතරමා ධාතු. ඒ සංසික ඒවා ඒවා කියවන්න. හොඳ අතරගත්තා. හතරම ඉතින් හැමදාම ලියන කය කම්පණේ වුණා අරක හෙල් වුණා මෙහෙම ගැස් වුණා එඹුරුණා කියන්නේ ධාතනමා ධාතු ලක්ෂණ පිළිබඳ වැටහිමක් නැහැ. සමහර වෙලාවට තියෙනවා සවනස් අර එදා අන්තිම අත්දැකීමේදී ඒක මට එකපාරට ඒ මොහොතේදීම ආවේ නෑ සවනස්. තමයි ප්‍රමාදේ කියන්නේ ඒක. ප්‍රමාදේ. මේක නිසා හොඳට අර භාවනායේදී ඇලර්ට් එකේ ඉන්න ඕන. ඉතින් මේ මේ ගොඩ දාන්න අමාරුයි. තව බලමු තව කමටහ වර්තාවක් තියෙනවා මේ 54 වෙනි කමටහ වර්තාව කාගෙද දන්නේ පැය 1 විනාඩි 45 2024 7යි 17 අයිතිකාරය ඉන්නවද මේකේ වරද්ද මොකද්ද දන්නේ බලන්න ඕන කේවල මට මතක නැහැ වහන්සේට নমස්කාර වේවා පරයන්ක භාවනාව සඳහා සුදුසු පරිදි වාඩි වී පූරකෘත්‍ය කර මම දැන් මෙතන ලෙස ඉන්නවා ඉන්නා ඉරියව්ව මෙනෙහි කරන විට ඊතා සියුම් ස්පන්දන වැනි කෙටි හුස්ම නාස්කුවරෙන් දැනුනි ස්පන්දනාකාරයෙන් හුස්ම දැනෙන තුන එම කෙටි හුස්ම ක්‍රමයෙන් සියුම් සහ මදක් දීර්ඝ හුස්ම බවට පත් වී සියුම් ආස්වාස සහ ප්‍රාස්වාස ලෙස වෙන්ව දැනෙන එම දැනීම මනසට අරමුණු වෙන චලනයන් හා ස්පන්දන ලෙස වරින් වර වෙනස් වී බාහිර අරමුණු හෝ සිතවිලි බාධා වලින් තොරව ආනාපානයට යොමී සිටීම. දැන් බලන්න දැන් මේ කමඨා වාර්තාවෙත් බලන්න අර තමන් කරපු වැරද්දම තමයි කළා දෙන්නේ. අර ධාතු ලක්ෂණ පිළිබඳව වැටහීම හරියට අරගෙන නැහැ. චලනයන් හා ස්පන්දන ලෙස වරින් වර වෙනස් වෙයි කියලා තියෙනවා. ඒ කියන්නේ මේ හුස්ම කියන අරමුණ ධාතු වශයෙන් ප්‍රකට වෙන විවිධ ස්වභාවයන් තියෙනවා. ඒ ස්වභාවයන් මේ වෙලාවේදී අපි ඒ දේවල් අඳුන ගන්න ඕන. හුස්ම ධාතු වශයෙන් ප්‍රකට වෙනකොට කය සතරමා ධාතු වශයෙන් ප්‍රකට වෙනකොට භාවනාව ඒ අවස්ථාවේදී උපරිම දියුණු වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ඒ දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට සතරමා ධාතු ප්‍රකට වෙන්නේ. ඉතින් යෝගාවචරය මොකද කරන්නේ? ඒ සතරමා ධාතු බාධාක් වශයෙන් සලකනවා භාවනාව. ඒක වරදක් වශයෙන්. ඇයි මට සතරමා ධාතු වශයෙන් මේක පෙන්නුවේ? කියන්නේ මට සම්මුතිය ඇයි මට පරමාර්ථය පෙන්නුවේ? මට සම්මුතියයි ඕනේ. ඒ වගේ එකක් තමයි බොහෝ භාවනා යෝගාචරයෙන් තියෙනවා. ඔව් ඒක ඒක තමයි අපිට තියෙන්නේ. වැරදි වාර්තා. බලමු අර කලින් අර නෝනගේ වාර්තා 71 72 වෙනි වාර්තාව ගන්න. ඔන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරිද? පූර්වක්‍ෘත්‍ය සිදු කර සිටින විට සිත ඒකාග්‍ර වුණු දැනුනි. නමුත් පූර්වක්‍ෘත්‍ය නිම කරම නිම කරත්ම හුස්මට අවධානය දුන්නේ. හුස්ම ටික වේලාවක් නොදෙනී තිබී. යලි දැනුනි. එම හුස්ම දැනුනේ වරින් වර යන්තමින්. හරිද? ආ කියන්නේ හුස්ම ටික වේලාවක් නොදෙනී තිබී යලි දැනුනි. එම හුස්ම දැනුනේ වරින් වර යන්තමින්. යලි හුස්ම නොමැතිව සිත ඒකාග්‍රභාවයේ ඇත. හරිද? භාවනාව ආරම්භයට පෙර මවගේ දුරකථන ඇමතුමක් ලැබුණ අතර ඇය අඬමින් පැවසියේ පැවසුවේ කිසියම් රෝගී තත්ත්වයක් පෙළෙන බවයි. ඔන්න දැන් අපිට කවුරු හරි අපන්න කතා කරාට පස්සේ කෝල් එකක් දුන්නාට පස්සේ බාහන භාවනාවට වෙන දෙයි. වෙන වෙනස. හරිද? ඇතැම් විට එය දරුණු රෝගී රෝගයක ලක්ෂණයක් විය හැකිය. ඒ පිළිබඳව සිතිවිලි කීපයක් භාවනාව කීපයක් භාවනාව අතරතුර පැමිණි. නමුත් පීරේගෙන භාවනාව සිදු කලින්. එම පණිවිඩයෙන් රූපේ ආදීනවය ගැන මෙනෙහි කරමින් භාවනා දිගටම සිදු කලෙමි. දැක්කනේ අපේ අපිට යම්කිසි පාලනයකින් තොරව යම්කිසි සිතිවිල්ලක් ආවොත් අපි දැනගන්න ඕන ඒක මැනේජ් කරගන්න හරියට. එහෙම නැත්තම් වෙන්නේ අපිට භාවනා නතර කරන්න වෙනවා. ගොඩක් අයට ඒ වගේ සිතිවිල්ලක් ආවකම් භාවනා නතර වෙනවා. ඒක මැනේජ් කරගන්න දන්නේ ඒක මේ වැඩ නැති දෙයක් ඒක භාවනාවට බාධා කරන දෙයක් කියලා හිතලා මේක බැහැර කරගන්න බෑ. මේක පොඩි ළමයි වගේ මෙතන හඩන්න ගන්නවා මේ මේ මම කියලා ඉතින් කටේ සූප්පුවක් ඔබන්නවා. භාවනා කරනවා. තේරෙන්නේ නැහැ. මේ මැස්සෙක් වහපු ගමන් භාවනා නතර කරනවා. <laughs> කැස්සක් කැස්ස ගම වැස්සක් වැස්ස ගම භාවනා නතර වෙනවා. මధుරෙක් ආපු ගමන් භාවනා ඉවරයි. ඒ Taman දන්නේ නැහැ භාවනාව මේක කොහොමද මේ භාවනාවේ තියෙන වටිනාකම අර මధుරෙක් තරම්වත් නැහැ. මధుරයකටත් පුළුවන් අපේ ආරෂ්ඨාංගික මාරේ කුඩු පට්ටම් කරලා දාන්න පුළුවන්. සර්පේ පොළඟෙක් වගේ આવොත් කොහොමද තියෙන්නේ? මధుරුව එහෙමන නේද? කොටියෙක් එහෙම આવොත් අර ඉන්දියාවේ එහෙම එකපාරටම ගම් වලට කොටිමයි අර පොළු අරන් දුවන්නේ කොටි බස්සේ දැකලා තියෙනවා වීඩියෝ. ඉන්දියාවේ මිනිස්සු දැන් එහෙම එකක් આવොත් ඉවරයි. ඉතින් මේ මధుරේ මధుරේ කොහමද? සියල්ල අමතක කර සියුම් හුස්මටම සිත යොමු කොලෙමි. ඒ වගේ එකක් එනකොට දැන් වැඩිපුර භාවනා අරමුණට හිත යොදන්න. අන්න ඒ දැනගන්න ඕන භාවනා අරමුණට වැඩිපුර හිත යොදන්න ඕන කොයි වෙලාවෙද? යොදන්න ඕන නැත්තේ කොයි වෙලාවෙද? අන්නේ දෙක හරියට අඳුරගන්න. තමන්න කරදර බාධා එනවනම් වැඩිපුර භාවනා අරමුණට හිත යොදවන්න. සියුම් හුස්ම අරමුණු කරමින් සිටින විට නින්දයාගෙන එනවා මෙන් දැනිනි. ඒ පිළිබඳව අවධානයෙන් පසු වුනිමි. මෙලෙස නින්දයාගෙන එන විටම හුස්ම දැනෙන තැන සිහිය පිහිටුන. එක බුද්ධ දේශනාවේ පවා තියෙනවා වීරිය නිමිත්තට හිත යොදවන්න ඕන Tamanට අධික නින්දකට වගේ. එනකොට පාලනය කරගන්න බැයි නම් ඒක අනිවාර්යයෙන්ම ඒ සමහර වෙලාවට තියෙන අපි කලින් දැනගත්තත් අපේ නින්ද කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. එතකොට මොකද කරන්නේ? වැඩිපුර වීරිය නිමිත්ත. ප්‍රඥා නිමිත්තට හිතව දවන්න ඕන. භාවනා අරමුණට හිතව දවන්න ඕන. එය කීපවරක් සිදු කලෙමි. මෙලෙස ටික වේලාවක් සිටින විට නිදිමත කඩාගෙන ගොස් සිත හුස්ම නොදැනෙන හිස් භාවයට ගොස් තදින් ඒකාග්‍ර වී. ඔකට අපි කියනවා මොකද්ද නිින්ද ජයගත්තා කියන. ඒකට කියන්නේ නිින්ද විනිවිද ගිහින් යනවා. දැන් වේදනාව අපි විනිවිද යන්නේ. වේදනාව අරමුණට හිත යොදලා වේදනාව ජය ගන්න. වේදනාව අවසන් වෙලා යන. එනේන වේදනාව විජේ. මේකට මොන විජේද කියන්නේ නිදි විජේද කියන්නේ මොකක් හරි නම හදන්න. නිින්ද ජය ගන්න. තේරණේද කියන්නේ. අර නිින්ද ජයගෙන නිින්ද කඩාගෙන කොහොම හරි ඒක ඒක පරාජය කරා. නිින්ද පරාජය කරා. කරලා භාවනා යෝගාචරයාගේ වැඩේ කරගත්තා. ටිකෙන් ටික සිත තදින් ඒකාග්‍ර වෙත්ම සිටිවිලි වලට ඉඩක් නොමැති විය. දැක්කනේ. ඒක හරියට ඒවා බලාගෙන ඉන්න. කාන් ඔහි ඒකාග්‍ර වෙලා ඉඳලා හරියන්නේ නැහැ. හිමංසා නුවණ යොදවන්න. මේවා තමයි වැදගත් කරුණු. තමන්ගේ භාවනාව දියුණු වෙන්න වැදගත් තන ප්‍රධාන දේවල් මේ. බොහොම සරල දේවල් මේ. පොඩ්ඩක් තමන්ගේ විමර්ශනා නුවණ යොදවන්න තියෙන්නේ. එතකොට කාරණේ වැටේ. එක්වරම කළු පුහරයක් දිස්වි ක්‍රමයෙන් ඒ වෙත ඇද ගැනීමක් සිදුවේ. ඉතින් මේක තමයි භාවනා යෝගාචරය මනසේ ඒකාග්‍රතාවයේ සමාධියටපත් වෙන අවස්ථාව වැටහෙන විවිධ ක්‍රම ලක්ෂණ. ඒ එයට ඇතුල් වෙත්ම කයට අමුතු සිසිල් බවක් හා සැහැල්ලු බවක් දැනුනි. හිත සමාධියටපත් වෙන අවස්ථාවේ තියෙන. සිත තව තවත් ගැඹුරට ඇදී යන බවක් දැනෙනි. මේ වෙන විට හුස්ම නොදෙනී යන්නේ. තේරෙන්නේ මේ ඔක්කොම සමාධි. තාමයට අර සමාධිය පුහුණු නැති නිසා එයා ඒක වටහාගත් පළවෙනි වතාවට ඒ වටහාගත් විදි තමයි කියන්නේ. ඒක දැනගන්න ඕන මේක මේ තමයි සමාධි අවස්ථාව. වරින් වර උඩා ආලෝක දිස්සිය. විටක මුහුණට ලයිට් එකක් දැමුවා මෙන් දැනේ. කියන්නේ දැන් හොඳ සමාධි තත්ත්වයක තියෙන. සිතේ කිසිවක් නැති හිස් බවකින්. මොහතකට සිත කෙලෙස් වලින් තොර වූ වාක්මෙන්. මේක නිකන් අර රහත් උනා හා සමානව හිත සමාධිමත් වෙනවා ඒකාග්‍ර වෙනවා. දර්ශනා භාවනා. නේකේ යා ලක්ෂණ ඒ සිතේ ලක්ෂණ විස්තර කරනවා. මේ සිත කතරම් ප්‍රභාස්වරදයි සිතුනේ. සිතේ හා කයෙහි විවේකය හා විශ්‍රාමයේ බව හොඳින් දැනුනි. ඒ කියන්නේ අපි භාවනා කරන්නේ මෙන්න මෙතෙන්ට එන්න. මෙතෙන්ට ඇවිල්ලත් අපි තායිත් භාවනා කරන්න හදනවා. ගොඩක් දෙනවා. එතන තමයි අර යෝගාචර ගම කන්නේ ඔන්න ඔතෙන්. භාවනා කර කරන්නේ මෙතෙන්ට එන්නේ. එතෙන්ට ඇවිල්ලා ආයි භාවනා කරන්න යනවා. එතනින් පස්සේ භාවනාව ඉබ්බේ යන්නේ. කරන්න දෙයක් නැහැ. මතකනේ අපේ රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් එකේදී කරා චේතනාකරණී සූත්‍රය ගැන මතකනේ. චේතනා රහිතව යන්නේ මෙතනින් එහාට. ආයි මෙතනින් එහාට අපිට මොනවත් කරන්න දෙයක් බාරාගාචරය නැහැ. කරොත් ආයි තින් ආපස්සට තමයි ඉන්නේ. සිත මොහතකට ඉවත් වී ඒකාග්‍ර බවට සියල්ල බාර දී ඇතිසේ වේ දැන් දැක්කනේ. ඔක්කොම දැන් භාවනාවට අපි බාර දීලා තියෙනවා. එයා තමයි මේ දේවල් කරන්නේ. අපිට තියෙන බලාගෙන ඉන්න බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අපි තුල අවබෝධය ඇති වෙනවා. අවබෝධයට හේතු වෙන්නේ දැනුවත්භාවය. සිතෙන් යමක් දැනගනීද ඒක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තු යම් ධර්මයක් ඇත්තේද ඒක විඥානයේ මනෝ විඥාණයෙන් දැක ගන්න තියෙන්නේ. ඕකයි දර්ශන භාවනාව කියන්නේ. ඕක මහා කොට්ටිත සූත්‍රයේ සරියුත් හාමුදුරුව දේශනා කරනවා. කොට්ටිත හාමුදුරුවේ සරියුත් හාමුදුරුවන්ගේ අර සාකච්ඡාවක් කියන්නේ. විඤ්ඤාණය යන කොමද්ද ඔය ප්‍රශ්න ගොඩක් අහගෙන ඉන්නේ. ඒක මජ්ක්‍ධිම නිකායේ ඔය තියෙන සූත්‍රය. අපි යනවා ඊට එහා කරන්න. සෑම විටම කුමක් හෝ අරමුණු කරන අරමුණු කරන සිත කිසිදු අරමුණක් පිළිබඳව ගාණක් නැතිව සිටී. කිසිම අරමුණක් කරේ එතන මේ නැහැ එතන අර උපස්සන සමාධිය කියන අනිමිත්ත සමාධියට හිත දැන් ක්‍රමෙන් පුහුණු වෙමින් ඉන්නේ. මෙලෙස සිටින විට දම්පැහැති ආලෝක ධාරා ඊට විශාල විශාල වන්නට විය. ඒ තුරටම ක්‍රමේ නැදී යන්නාක්ෂේ දැනේ. තවත් වරක නලල මැදට කිසියම් ශක්ති ධාරාවක් එකතු වන්නා මෙන් දැනේ. දන්නවනේ. දැන් මෙතනින් එහා භාවනාව යනවා. පිට මොනවත් කරන්න දෙයක් නැහැ. එය ටික වේලාවක් තිබී නැතිව යයි. මුහුණ ගල්ලුවාක් මෙන් දැනෙන. පසුව තව තවත් ඒකාග්‍රව ඒකාග්‍රව වැඩි වී. විටෙන් විට හුස්ම දැනෙන තැනටම සිය තබා ඒකාග්‍ර බව අඩු නොවි තබා ගත. දැන් ඒකාග්‍රතාවය අඩු වෙනවා නම් බැටරිය බහිනකොට බැටරිය charge කරගන්නත් ඕන. මේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ කලින් කල වීරිය නිමිත්ත, සමාධි නිමිත්ත, උපේක්ඛා නිමිත්ත. ওই නිමිති තුනටම වරින් වර හිත යොදවන්න. සමාධි නිමිත්ත කියන්නේ සමාධිමත් අවස්ථාව. හිතේ ආලෝකමත් ප්‍රභාෂර අවස්ථාව. කිසිම අරමුණක් ග්‍රහණය නොකර ගන්න ඉන්න අවස්ථාව තමයි සමාධිය. ඒක වටහා ගන්න. සමාධිය තියෙන්නේ නැහැ චාර්ජ් එක බහින්න. දැස්ස ගමන් වීරි නිමිත්තට දාන්න. වරින් වර භාවනා අරමුණත් බලන්න. බැලුවට අර හිතේ සැහැල්ලුව විස්රාමයට බාධාවක් නොවන විදියට ඒක කරන්න. කරගන්නේ යෝගාචර දක්ෂ වෙන්න. මොකද භාවනා අරමුණට හිතේ දුවට වැඩක් නැහැ සමාධිය කඩාගෙන බිඳගෙන. භාවනා අරමුණට හිත යොදවන්නේ කුමන අරමුණකින්ද සමාධිය දියුණු කරගැනීම දැන් තියෙන එක පොඩ්ඩක් charge කරගන්නයි කරන්නේ. දැන් පොඩ්ඩක් බැටරි බහගෙන යනවා. නැත්නම් සමාධියෙම හිටියොත් හිත නින්දර වැටෙනවා. භාවනා අරමුණේ ඒ වෙලාවේ විස්තර බලන්න ගන්න අවශ්‍ය දේවල් කරන්න කිව්වා සමාධිය ඩ්‍රොප් වෙනවා. ඩවුන් වෙනවා. උපේක්ෂා නිමිත්ත කියන්නේ මුළු භාවනාවම ඕවරෝල් මුළු භාවනාවම බලාගෙන ඉන්න ස්වභාවය. උපේක්ෂාව. දැන් මෙතන උපේක්ෂාව හොඳට තියෙන්න ඕනේ. දැන් දැක්කනේ ආලෝක දකිනකොට උපේක්ෂාව තියෙන්න ඕනේ. නැත්නම් ආලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් හටගන්නවා. උපේක්ෂාව වැදගත් වෙන්නේ මෙන්න මේක. දැන් මම දැන් රහත් වෙලා මට දැන් කිසිම කෙලෙසයක් නැහැ. නෑ වැරදි නිගමන වලට යන්න පුළුවන්. අනේ වැරදි නිගමන වලට අනේක නතර කරන්නේ උපේක්ඛණය. උපේක්ෂාව. උපේක්ෂාවත් අවශ්‍යයි සමාධියත් අවශ්‍යයි මේ භාවන අරමුණත් අවශ්‍යයි. විටින් විට හුස්ම දැනෙන තැනට සිය තබා ඒකාග්‍ර බව අඩු නොවි තබා ගත්තේ. බලන්න ගාන්ට භාවනා මැනේජ් කරන විදිය. තේරෙන්නේ? කොයිතරම් ප්‍රඥාවක් තියෙනවද බලන්න මේ පොයින්ට් එක ෆලෝ කරන්න. මේ කමට මේ වගේ කමටහ වර්තාවක් පුළුවන් ද එහෙම ලේසි කෙනෙකුට බැලුවහම මහ ලොකු දෙයක්වත් නැහැ හරියට වෙන දේ අවබෝධයෙන් වටහා ගන්න විතරයි තියෙන්නේ සමාධිය අඩු නම් සමාධිය වැඩි කරගන්න වීරිය අඩු නම් වීරිය වැඩි කරගන්න අනවශ්‍ය දේවල් නොකර ඉන්න ඔච්චරනේදී මේක ඊට වැඩි මහ ලොකු දෙයක් තියනවාද කරන්නේ ඔච්චර මේ ලේසි දෙයක්ද මේ තියෙන කරන්න. මේක හරියට අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය තැනට කරන්න. මේ දිනවල භාවනාවේදී ලද සැහැල්ලුව, තැම්පත් බව දෛනික ජීවිතයටද එකතු වී ඇත. ඊතරම් කාර්ය බහුල වූද මා ඉබේම තැම්පත් වී ඇති බවක් දැනේ. දැක්කන් ඔන්න ඕකට තමයි සම්මා වායාමයේ කියලා කියන්නේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ඔන්න. නැතෝ වෙන අමුතුවෙන් මේක මේ මැජික් එකක් නෑ මෙතන. රොකට් සයන්ස් එකක් නෑ. නිවන් දකින්න. කොහොම පොඩි දෙයක් තියෙන. අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය දේ තේරුම් අරන් කරන්නේ. ඔයගොල්ලෝ අවශ්‍ය වෙලාව දන්නෙත් නෑ, අනවශ්‍ය වෙලාව දන්නෙත් නෑ. භාවනා අත්දැකීම හරියට තේරුම් ගන්නෙත් නෑ. එක එක ඒවා කර කර කමටහ වර්තා දාමු. අද දාන එක නෙමෙයි හෙට දාන්නේ. අද දාන වර්තාවට කිසිම සම්බන්ධයක් නැහැ හෙට දාන කමටහ වර්තාව. හෙට වෙන පිස්සුවක් කරන්නේ. ඉතින් කොහොමද භාවනාවක් දෙන්නේ? තේරෙනව නේද? දැන් මොනවද අපි කතා කරන්නේ? තව හරි තේරෙනවා කතා. තව බැනුම් අහන්න දෙන්නේ. කතා කරනවානේ. හ්ම් 47 දෙනෙක් ඉන්නෝනේ. හොඳයි. 47ක් ඉන්නකල් ලොකු දෙයක්. ලංකා ජනගහනේ කෝටි 22 42ක් ඉන්නකල් ලොකු දෙයක් මෙතන. දුර්ලභෝ මනුස්සත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ කර සම්පත්තිය නේද? තේරවනේ එහෙම කියන්නේ. කලාතුරකින් කෙනෙක් තමයි කෝටි 22කින් 47ක් ඉන්නවද මේ ගෲප් එකේ? එතකොට ප්‍රතිශතේ බලන්න ගණනය කරලා 100ට 0.0 0.0 බිඳුවම තමයි. <laughs> එක වෙන්න. අර මොකද කියන්න තින්නේ? මොනාර තියෙනවද දැනගන්න? මේට අවස්ථාවක් දෙන්න පුළුවන් තා වෙලා තියෙනවා. පැය භාගයක් විතර තියෙනවා. ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මගේ කමටහන් වාර්තාවල වැරදි අඩුපාඩු මොනවද කියලා ඔව් වැරදි අඩපාඩු කියන්නේ මේ මේ සමාධි පැය තුනක් භාවනා කරනවා. එහෙමයි. කාර්යක්ෂමතාවය අඩුයි භාවනාවට. නෑ පේන්නේ මොකක්වත් වෙනවද? ඒකෙන් තමන්ගේ වරදකින් වෙන්නේ නැත්නම් ඒක අපිට පාලනය කරන්න බෑ. ආ තේහෙම ඉන්න වෙනවා ඉතින් කාලේ. බාහි දාරු තිරිය වගේ ඉන්නේ. දැන් <laughs> බලන්න ඕන තම සමාධියට රැවටෙනවද කියන එකයි විතර වැදගත් වෙන්නේ. ඒ කියන්නේ තම සමාධිය කියලා හිතන් හිටියට විතර සමාධියක් නැද්ද නැත්නම් නිින්ද ගිහිල්ලාද? නෑ නිින්ද ගිහිල්ලා නැති බව තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. දවදියෙන් ඉන්නේ. අර යම් භාවනා යම් කිසියක් අර දිනු වෙලා ආපු එක ඒක එහෙම මේ තර නැතර. එහෙමයි එහෙමයි එහෙමයි. නිබ්බිදානුපස්සනාතා විරාගානුපස්සනා වැඩිම ආරම්භ වෙයි කියලා ඔබ වහන්සේ මට දීලා තියෙනවා 115 වෙනි කමඨහන් වාර්තාවෙත්. නිබ්බිදා විරාග නෙමෙයි ඉතින් ඔහොම ගියත් ආයෙ මුලින්දන් ගන්න හරිත් බලන්නට මේක තමයි මටත් හිතා ගන්න බැරි ස්වාමීන් වහන්සේ දැන් මොකද මේ මට ඒ අඩුනේ. විපස්සනා ඥාන කියන්නේ එහෙම රෙජිස්ටර් වෙලා අර මොකද ලියුමකට අපි අර මුද්දරයක් පිට අස්සම් කරන්නේ අර මෙහෙම සීල් එක ගන්න එහෙම තියෙන්නේ. ඒක නැති වෙනවා. දැන් කරන්න. ඉතින් ඒක නිසා ඒක රැක ගන්න. මම පාන්දරත් නැගිටලා ඉතින් භාවනා කරනවා පැය තුන කොහොම හරි මේගොල්ලෝ වැඩට ගියාට පස්සේ අන්තිමට කවදද? ඊයේද? ඔව් ස්වාමීන් වහන්සේ අන්තිම එක 140 ඒකෙදි මට දැනීම වගේක් ආවදින එතකොට ස්වාමීන් වහන්සේ අද කියන්නේ අද උදේ භාවනා කරාද? අද ඊයේ හරි අද ඊයේ කරා ස්වාමීන් වහන්සේ. ඒක දැම්මද වර්තාව? දැම්මයි ස්වාමීන් වහන්සේ. ඒක මට කියන්න බාන පොඩ්ඩක් ඒක සමහර ගන්න. උත්තර. ස්වාමීන් වහන්සේ දන්නේ අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි වෙනදා මෙන් පූර්වකෘත්‍ය සිදු කොට ආනාපානයේ වෙත යොමු වෙමි. සියුම් හුස්ම අරමුණු කරගෙන සිටින විට සිත තැම්පත්ව ඒකාග්‍රව සිත සමාධිමත්ය. එසේ පැවති අතර ටික වේලාවකින් වගේ මුහුණ මෙන් මා දෙස බලා සිටින අයුරු කීප විටක් දර්ශනය වුවත් ඒවා ෂණිකවම නිරුද්ධ වී යයි. පසු එක් අවස්ථාවකදී ඉන්න පොඩ්ඩක් ඉන්න. අර දර්ශනය වුණා කිව්වේ Taman ඉදිරිපිට මගේම මූණ වගේ අර දර්ශනය වුණා. දැන් ඔන්න ඔතන තමයි ඔතන ප්‍රශ්නේ තියෙනවා. ඔක තමන්ගේ වார்த்தාවේ. මගේ මුණ කාරිට බල්ල නැහනේ. රූපයක් කියලා. ගොඩක් ගොඩක් දැන් කමටහන් වார்த்தාවක් දැකලා තියෙනවා වගේ. මෙහෙම වුණා වගේ. ඇයි වගේ කියලා දාන්නේ? ඒ කියන්නේ තමන් හරියට ප්‍රත්‍යක්ෂයෙන් බලන්නේ නැහැ ඒක. උනන්දුවක් නැති ප්‍රශ්නෙත් තියෙනවා. වගේ කියන එක නෙමෙයි දැන් තමන්ගේ මූණව තමන්ට ඉදිරියෙන් ප්‍රකට වෙන එක හරි. එතකොට තමන් එතන කියන්න ඕන තමන් ඒ වෙලාවේ මේ වෙලාවෙම ඉන්න ස්වභාවයද නැත්නම් තමන්ගේ වෙන ෆොටෝ එකද? තමන් දැක්කේ කොහොමද? ඔව් වගේ කියන වචනේ දාන්න යන්න එපා. හරියටම දැකලා දාන්නේ. මේමයි. කිද? කවුරුවත් දාන්න එපා මේ මුණා වගේ මේ මුණා වගේ කියන්නේ මොකද්ද? ඔය මාර්ගය තමයි. ඒ කියන්නේ තමන් තමන්ගේ භාවනා දෙකකින් තමන්ට ෂුවර් නෑ ඒක. වගේ හරියට දන්නේ නෑ මෙහෙම වගේ වුණා. ඒ එතකොට ප්‍රත්‍යක්ෂඥානය පහළ වෙන්නේ නෑ. ඇයි තමන් දන්නේ නෑ තමන් තමන්ට තමන් ගැන විශ්වාසයක් නෑ භාවනා දෙකකින්. වගේ කියලා දන්නේ ඒක. ඒක නිසා අඩුපාඩු හදාගන්න. එහෙමයි. ඉස්සරහට මම බැලුවේ සතියකට දවසක්වත් අර අර සමූහ භාවනා වැඩසටහනක් කරන්න කියලා. හොඳයිද කැමති දේ කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට ඉරිදා වගේ දවසක් දාගමු නේ. ඉරිදා දෙකමාරට වගේ දාගමු. මෙතර පොඩ්ඩක් අර හදා ගන්න ඕන මෙතන නිකන් කහලකොඩ වගේ තින්නේ හරියට මේ. එතකොට අපිට අර සාමූහික භාවනාවක් කරගෙන යන්න පුළුවන්. සත්‍යයකට. මොකද්ද මං කිව්වේ අර වගේ දාන්න යන්න එපා. හොඳයි හොඳයි. ඒකයි කොතරම් හරි අවුලක් තියෙනවා. කියන්නේ හරියට අර කමඨා වார்த்தාවට අපි හරියට ફોકસ වෙන්නේ නැහැ. අත්දැකීමට. ફોකස් වෙන්නේ ඉස්සේ මතක් කරනවා මෙහෙම දන්නේ කොහොමද දන්නේ වගේ උනාක් දන්නේ නැහැ. මතක නැහැ ඊට. හරියට බලන්න මේ මොකද වෙන්නේ කියන්නේ. ඔය ඉස්සස්සේ මූණ විරූපී වෙලත් මේ ඇසක් නැති විදිහට වගේ මූණ දර්ශනය වුණා එක පාට ඊට පස්සේ දත් එහෙම දත් කැතට දත් වගේ දර්ශනය නැතුව ගියා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ තමන්ගේ තමන්ගේ මූණනේ තමන්ගේ මූණනේ. එහෙමයි එහෙමයි සම්මාස. ඊට පස්සේ සමස්නික නිරුද්ධගේ බන්ධන සිත ඉතාම තැම්පත් පැවතුන අතර ටික වේලාවකට පසුව නැවතත් හිටගෙන සිටින ඉරියව්වෙන් යුතු කය තුලින් සබම් පෙන්නමින් බුබුලු ඒවා නැති නැගෙන හිටගෙන හිටිය ඉරියව්ව ගැනමද වාඩි වෙලා නෙමෙයි බානවා මොකද්ද නෑ මට අර මේ දැන් භාවනා කරන සිටගෙන ඉන්න ඉරියව්වකින් වගේ පෙනුණා මොකද්ද මට තේරුන්නේ මම සිටගෙන ඉන්නා වගේ මේ රූපයක් දැర్శණය වෙලා ආ ආ තමයි සිටගෙන ඉන්න රූපයක් දැర్శණය වුණා එහෙමයි ස්වාමීනාන්ත ඒකෙන් සබන් පෙන වගේ මුළු ඇඟෙම පිට වෙලා ඒව නැතුව ගින් එකපාරට මේ ගල් කැට වගේ බිම ඔව් අනිත් වෙලා ගියා නේ කැඩලා බිඳලා ගියා එහෙමයි ස්වාමීන් වහන්සේ උදේවයි උදේවයි සභාවය එහෙම හ්ම් උදේවයි නෙමෙයි බංග සභාවය කැඩලා බිඳලා යන සභාවය එහෙමයි ස්වාමීන් තමන් කියලා හිතාගෙන ඉන්න කය තමන්ගේ කයක් නෑ නේද ඉතින් තමන් කියලා තාම ඒ දැනීම ඇති වෙන්නේ ඒක ඒක ආදීනන පස්සනාවට යන්න ඕනේ ඉතින් ආදී සංස්කාරයන්ගේ ආදීනය ප්‍රකට වෙනකොට මගේ කය කියන වචනේ පාවිච්චි කරන්නේ කයමයි හොඳයි ඊට පස්සේ ආය ආය ටිකකට වෙලාවට පස්සේ මේ මගේ කය කළු වෙලා අඟුරු වෙලා බිම වැටිලා නැති වෙලා වගේ තිබුණා ස්වාමීනන් ක්ෂණිකව පේනනවා ඒවා දැන් දැන් දැක්ක විතරයි එක පාටම නැතු යනවා බයි කවුද අපේ මේ රිද්මනෝනා ඉන්නවද මනෝනාට ඇහෙනවද? ස්වාමීන් වහන්සේ ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඔය ඔයට සමාන භාවනාවක් දෙකකින් ලැබලා තියෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ භාවනා අධ්‍යක්ීම් හැම භාවනා යෝගාචරයකට ලැබෙනවා. ඉතින් භාවනා හරියට එක කරගෙන යන්න ඕනේ. එතන නැත්තම් භාවනා දියුණු වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද උන්නේ? ඊට පස්සේ තව තුනක් විද්‍යුත් දැනීම ඇති වෙලා නැති වෙලා ගියා. සමහර අවස්ථාවලදී කළු වලාකුළු වගේ පාවෙලා ඇවිත් මූණ ඉදිරියට ඇවිල්ලා ඒවත් නැතුව යනවා. ඇවිත් ඇවිත් ඇවිත් ගියා වදිය. ඒවට සිත යොමු කළේ නැහැ නිකන් ඇවිත් ගියා හැමම. ඊට පස්සේ එච්චරයි ස්වාමීන් වහන්සේ වුණා සියුම් හුස්ම දැන්නත් අවස්ථාවේ සියුම් හුස්ම අරමුණු කරගෙන සිටියමයි එසේ පවතින අවස්ථාවේ නැවතත් කය කිලිපොලා යන ස්වභාවයත් සමග සිතේ සමාධිය හොඳින් පැවතුන බව තේරුණා. අර අර වගේ භාවනා අධ්‍යක්ීම් වෙනකොට පුළුවන් තරම් මේ ප්‍රඥාවට අදාළ. ඒ කියන්නේ තමන් මේ මේ මම කියලා හිතාගෙන ඉන්න කයේ අනිත්‍යය දැකගත්තා කියන එක ඒක ඔලුවට දාගන්න. හොඳයි හොඳයි. දැන් අපි ගින්නකට වැඩ ගිනි කූරක් ගහුවට ගින්න තියෙන්නේ නැහනේ. එහෙමයි. නේද? ටික වෙලාවකින් ඒක නිසා ගිනි කූරක් ගහපු ගමන් අපි මොකද කරන්නේ? ඊටිපන් තමයි පත්තු කරගන්න ඕනේ. ගිනුකු රතේ තියන් හිටියොත් එහෙම අත පිච්චෙනවනේ. ගිනුකුර විසිකාන්න වෙනවනේ. ඒක නිසා යම් කිසි භාවනා යම් කිසි පොයින්ට් එකක් භාවනාවේ දියුණුවට අදාළ පොඩි දෙයක් ආපු ගමන් ඒක පොඩ්ඩක් අපි ගන්නවා එක්ස්පෝස් කරගන්න ඕනේ. ඒක ලොකු කරගන්න. අවබෝධ තුඩු දෙන ආකාරයකට ඒකට ඒ මනසිකාර්යය පවත්වා ගන්නවා. නැත්තම් මේ එච්චරයි කියලා කියනවා කියන්නේ කියන්නේ මෙච්චරයි උනේ එච්චරයි. ওই ටික තමයි උනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි කියන්නේ. කොච්චර තමයි උනේ ඉතින්. කොච්චර දෙයක් වෙලා තියනවද? මම කියන්නේ ඔච්චර තමයි උනේ. ඒක තමයි නේද යෝගාචරයේ ප්‍රශ්න තියෙනවා. ඒකයි බා. ඒක පොඩි හරි ප්‍රශ්නයක්. පොල් කෙන්දක, අශ්ව කෙන්දක, සියුම් කෙන්දක, ලේන් කෙන්දක තරම් ප්‍රශ්නයක් තියෙනවා නම් භාවනාව යන්නේ නැහැ එතන. නතර වෙන්න. මොකද අවශ්‍ය කරන ඉන්පුට් ටික ලැබෙන්න ඕන. යෝගාවචරක පැත්තෙන් දෙන්න ඕන ඉන්පුට් එක ලැබෙන්න ඕන. අවුට්පුට් එක ගන්න. ඒක යම් කිසි ප්‍රමාදයක් දුර්වලතාවයක්. පසුබස්නා භාවයක්. ඒ ගැන සැලකිල්ලක් නොදක්වන බව. ඒ කෙරෙහි ගරුත්වයක් නැත්තම් භාවනා කෙරෙහි ගරුත්වයක් නැත්තම් සද්ධාාවක් නැත්තම් භාවනා ඉදිරියට යන්නේ. තේරෙන්නේ කියන්නේ. මේ නිකන් මේ භාවනා දෙකීම අර මොකක්ද අර කේල් ගෙඩියක් කාලා ලෙල්ල විසි කරනවා වගේ. ගන්න රාය හලගන්නේ භාවනා අධ්‍යක්ීම. ඔච්චර දෙයක් දැන් ඔයගේ භාවනා අධ්‍යක්ීම ලැබෙනවා කියන්නේ ඒක මොකද දිනුවන්නේ. වසනා ඥාන වලට අදාළ දිනු මේවනේ. ඊට වඩා භාවනා අධ්‍යක්ීමට ගරු කරන්නේ. ඔච්චර තමයි ලැබුණේ. අන්තිමට පැය 3ක් එලාම් එක තියලා ඔච්චර තමයි හම්බෙන්නේ එතකොට. එහෙම. ඊට පස්සේ එහෙම හැම හැම භාවනාවක් දැකින්. අඩුම තැන දාන භාවනා පටන් ගන්න කෙනෙක් එක එක වතාවක් හරි ආස්වාස ප්‍රාස්වාසයක් දැක්කා නම් ඒකට ගරු කරන්න. සිතවිලි ආස්සෙනේ ඒක දකින්න. ඒක එකක් එක හුස්මක් හරියට දැක්කොත් තමයි හිට හුස්ම දෙකක් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ගරු කරමු. නැත්තම් හෙට ඒ උස්මත් නැති. හෙට හිතවිලි විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මේ සිත අර අර අර හිත කියන්නේ හරිය නිකන් ඩොල්ෆින් මාළුවා වගේ. අර ඌ එනකොට උඩ මොන හරි කෑමක් දෙනවා. නැත්තම් ඌ වැඩ කරන්නේ නැහැ. ඌගේ අර අර ඩාන්ස් කරන්නේ ඒව කරන්නේ නැහැ ඉතින්. ටග්ගාල දැකලා තියෙන සත්තු එක්ක වැඩ කරනකොට පොඩි අර කෑම බකට්ටයක් තියන් ඉන්නේ හැමදෙස්සෙම. ටග්ගාල උඩ කන්න දෙනවා. ඌ එක බලාගෙන තමයි එන්නේ. ඒ වගේ මේ සිතට හැමතිස්සෙම අපි ඉන්පුට් එකක් දෙන්න ඕනේ. ඒ ධනාත්මක භාවනා දියුණු වීමට අදාළ ඒ ධනාත්මක ඉන්පුට් එකක් හැමතිස්සෙම අපි දෙන්න ඕනේ භාවනාවට. දුන්නොත් තමයි දැන් ළමෙක් වුණත් එහෙමනේ එයා හොඳ වැඩක් කරොත් ඒකට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. ඒ හිතට ඒ අදාළ ක්‍රෙඩිට් එක හම්බෙන්නේ නැත්තම් අපිට අවශ්‍ය දේ හිතට ලව්වා කරගන්න බෑ. මොකද දැන් අපි අපි සංසාරේ අපි එකගෙන යන්නෙත් මේ සිත නේද සිතනේ අපි සංසාරේ එකගෙන යන්නේ සිත දැන් නිවන් දකින්නත් අවශ්‍ය කරන උදව් උපකාර ගන්න වෙන්නේ කාගෙන්ද වෙන හිතකින්ද මේ චිත්ත පරම්පරාවෙම තමයි ඒකත් කරගන්න ඕන. මොකද වෙන චිත්ත පරම්පරාවක් ඉන්නේ අරහත්ාංග මාර්ගය කියලා. ඔය නේ කුඩම තමයි නිවන් දකින්නේ. ස්වාමීන් වහන්සේ එතකොට ඒ කියන්නේ දැන් අපි මේ දෙක දේවල්ක සිත සතුටු වුණා වුණා සතුටු වුණා එහෙම එහෙම වුණා වුණාට මම ලියවිලා ලියුවේ එහෙම හරියන්නේ නැහැ ලියවෙන්නේ නැහැ කියන්නේ එපා නෑ දැන් දැන් එඩිට් කරලා දැන් දැන් කියලා නෑ එතකොට විතරයි උසාවි උසාවි ගන්න පළවෙනි වාක්‍යය විතරයි දෙවෙනි එක ගන්නෙ නෑ දැන් කියලා වැඩක් නෑ ඒක ඒක ඔයිට වැඩි ඒකට ගරු කරනවා එහෙමයි එහෙමයි يعني දැන් මේ සිතේ ප්‍රඥා ස්වභාවය අපි මතු කරගන්න ඕනේ. තේරුණාද? එහෙමයි. ඒ තියෙන ප්‍රඥා ස්වභාවය මතු කරොත් තමයි අපිට මේ සිත එක අපි අර මම බුද්ධිස් සයන්ස් ප්‍රෝග්‍රෑම් එකේ අර මුලින්ම කතා කරේ. මේ විශ්වයත් එක්ක ජාලගත බැඳීමක් තියෙනවා කියලා. පරිණිර්වාණ වාණ කියන වාක්‍යය. අචන අනුකාණ්ඩේ මතකද මම අර්ථයක් දුන්නා. ජාලගත බැඳීමක් තියෙනවා. මේ බැඳීම කඩන්න ඕනේ. ඒ ජාලගත බැඳීම කඩන්න මේ හිතත් එක්ක පොඩ්ඩක් යාළු වෙලා හිතටම ෂොට් එක දෙනවා අන්තිමට. ඒක දෙන්නේ හිත විසින් හිතේ තියෙන ප්‍රඥා ස්වභාවය. මේ විඥානයේ තියෙන ප්‍රඥා ස්වභාවයක් තියෙනවා. අවබෝධ කරගැනීමේ ශක්තියක් තියෙන මේ සිතට. එනවා. අවබෝධයෙන් දැනගන්න පජානාති කියලා කියන්නේ. ආනපනස් භාවනාවේදී දැනගන්න ස්වභාවය. ප්‍රඥාවෙන් දැනගන්න ස්වභාවයක් ඒක කරන්නේ මේ හිතෙන්ම තමයි වෙන හිතක් එන්නේ මේ චිත්ත පරම්පරාවෙන් තමයි අපිට ඒක කරන්න ඒක නිසා හිතට පුළුවන් තරම් මේ කරන දේ හොඳයි. බාහිර හිතවිලිත් එක්ක යනවට වැඩිය භාවනා අරමුණක ඉන්න එක කොච්චර දෙයක්ද කොච්චර සැනසීමක්ද කියනකොට හිතේක අහන්න පටන් ගන්නවා. තේරුණාද? එහෙමයි. භාවනාවේ නැගිටින්න හදන හිත හිතම කියන භාවනාවේ නතර භාවනාව නතර කරන්න කියලා. කියන නෑ එහෙම කරන්න එපා වෙයි. භාවනාවේ නැගිටලා මොකද්ද කරන්නේ? ඒක කල්පනා කරනවද කවදා? එක්කෙනෙක්වත්. භාවනාව නතර කරලා මීට වැඩි දෙයක් තියනවා කියලා කරන්නේ. දැන් මේ හිතුවනම් භාවනාව නතර කරන්න අවශ්‍ය වෙන්නේ ඒක නිසා හැමතිස්සෙම හිතර වා මේ කරන දේ කොච්චර වටින දෙයක්ද කියලා කියලා දෙන්න ඕන. අපි හැමතිස්සෙම. මේකෙන් වාත් ගැලවෙනවා. වාත් ගොඩ මාත් ගොඩ. දෙන්නම ගොඩ. ඒ කියන මේක හිතර කාවත් ගන්න. එතකොට තමයි යා එහෙම යන්නේ නැතුව අනවශ්‍ය අකුසල් අරමුණු වල හිත යන්නේ නැතුව භාවනා අරමුණේ ඉන්නේ. <clears throat> ඒතර භාවනා අත්දැකීම් ලැබෙනකොට තවත් යාම බලන්න දැන් මේ කරපු භාවනාව නිසානේ මේ දැන් බලන්න අපිට හැමදේම මීට කලින් හිතෙන් දැක ගන්න බැරි වෙන දේවල් දැන් අපිට පේන්න පටන් ගන්නවා. සංස්කාරයන් උදේවය බංගය ආදීනේ දැන් බලන්න මීට කලින් මෙච්චර කල් අපි අවුරුදු ගාන ජීවත් වුණා. ඕක දැක්කේ නෑනේ. මෙච්චර කාල හුස්ම දැනෙනවා. <clears throat> හුස්ම කැඩි කැඩි යනකොට වානේ නාම රූප ස්වභාවයෙන් වැටහෙනවනේ. <clears throat> අන්න එහෙම කරනකොට හිත සතුටු කරනවා. අන්න එතකොට තමයි භාවනා කරන්න හිතෙන්නේ. අර හිත තැම්පත් වෙලා හිතට අර විශ්‍රාමයක් සංසුන් භාවයක් එනකොට හිතට අවබෝධ වෙන්න ඉඩ හරින්න ඕන. මේක තමයි වෙන්න ඕන දේ. ඒ ළමයි ආනාපානයක් හොයන්න ගිහලා ආයි මේක ඇවුස්සුවට ඇවුස්සුපු ගමම හිත කැමති නෑ සමාධියට. ඒ මොකද වැඩක් නෑනේ. එපා වෙන හිත ඇඩි හොඳයි මේ මොකක් හරි වෙන දෙයක් නේ හිතේ තියෙන්නේ. එහෙම නෙමෙයි ඒකට හිතට හිතට හිත විසින්ම අවබෝධ වෙන්න ඊට හරින්. අවබෝධ නැණ අපි බලාගෙන ඉන්න ඕනේ මිනිස්සුන්. බලන කොච්චර ෂොක්ද කියලා. හිතන්න. මේ අර ඉතිවිලි එක රණ්ඩු කර කර යනවට වඩා තමන් ඉන්නේ ඉරියව් 25 පාත්‍රනකට හිත සමාධිමත් වෙලා තැම්පත් වෙලා ඉන්න එක කොයිතරම් වටින උතුම් දෙයක්ද. බලන කොයිතරම් විවේකයකද අපි ඉන්නේ. වාහනිත මොනතරම් සම්සුන්ද කියන්නේ. ඒක පුහුණු කර පුහුණු කරන්න ඕනේ. තේරණේද කියන්නේ? ඒක නිසා ඊ ලබන අවබෝධය අපි හැමතිස්සෙම ඒක අගේ කරන්න. ඒකට වටිනාකමක් දෙන්න. එහෙම දුන්නොත් තමයි එතනින් එහාට යන්නේ. උතුම් ස්වාමීන් වහන්සේ උපදෙස් දීලා තියෙන රූපයෙන් දැනෙන දැනීම් සියල්ල මෙනෙහි කර බැහැර කරන්න කියලා. ඒවට සිත යොදවන්න එපා කියලා. මේ අනවශ්‍ය දේවල් නාම රූප ධර්මතා ඒවා ඉවත් කරන්න. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර මේ වලාකුළු වගේ මූණට එලාවකට එනවා ඒ වගේවද? එතකොට බැහැර කරන්න. ඔව් දැන් Taman ඒවද කියලා අහන්නේ දැන් Taman දැනගන්න එපා දැන් ඕක භාවනාවට මනසේ ඒකාග්‍රතාවයට අදාළ දේවල් දුන්නු. භාවනාවේ අවබෝධයට ප්‍රඥාවට අදාළ දේවල් දුන්නු. නෑනේ. ආචරණයෙන් දෙන ප්‍රශ්නේ ඒකයි. එහෙමයි. මම අඳුනා ගන්න බෑ භාවනාවට අදාළ දේවල් මොනවද අදාළ නැති දේවල් මොනවද මේ හුස්මේ නාසිකක් දිගේ මෙතන වැදිලා මෙහෙම වැදිලා මෙතන ඇම්බරෙලා කැරකැවිලා යනවා කියලා දානවා තමටම දැන් මොකද්ද ඇති වැඩේ ඕක හුස්ම කැරකැවිලා ගියත් කෙලින් ගියත් ඇදවිවි ගියත් භාවනා දියුණුවට තියෙන අදාළත්වය මොකද්ද ඒක දැනගත්ත ස්වභාවය නේද වැදගත් වෙන්නේ ඕක රස කර කර ලිව්වා කියලා ඉතින් වැඩක් නැහැ උන්. දැනගන්න ඕන. හුස්ම දැනීම තියෙනවා. ඒක හුස්ම දැනීම තියෙනවා. හුස්ම කැරකෙවිල යනවා. ඇඹරිලා යනවා. කුණාටුවක් වගේ යනවා. රැලි වගේ යනවා. ඕක රස කරලා මේ වාර්තා ලිව්වා කියලා වැඩක් නැහැ. කියවෙන්න ඕන අපි ඒ වෙලාවේ ඒකාග්‍රතාව සිතින් හුස්මේ හිත පැවැත්වුවා කියන එකයි වැදගත්. ඒලයි ආස්වාද ප්‍රාසාය 14 මහා ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා. කයි ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා. මේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්නේ මෙන්න මේ විදියටයි. කියලා ලිව්වනම් මේ ඇඹරෙනවා, පැද්දෙනවා, කම්පණය වෙනවා, ඔළුව ගැස්සෙනවා. ඔය ලියන්න ඕනේ. ඒ ලියන්නේ අපි අර සම්මුතියනේ අපි ලියන්නේ. පරමාර්ථයේත් ලියන්නේ යන්නේ සම්මුතිය. අත ගැස්සුණා කියලා ලියනවා. වාය ධාතු ලක්ෂණය කියලා ලියන්නේ නැද්ද? ඒ වාය ධාතු ස්වභාවයට වඩා අපි අතට තමයි කැමති. මගේ අත ගැස්සුණා කියන දේ කැමති. මේ සම්මුතිය නැති වෙනවට අපි කැමති නෑ. සම්මුතිය නැතිලා අවබෝධය වැටෙනවට අපි කැමති නෑ. අපිට ඕන අර සම්මුතිය. අපි අතයි බඩයි කටයි ඉසයි ওই ටික තමයි ඕනේ. ඒවම තමයි ලියන්නේ. තව කාට හරි මොන හරි තියනවද කියන්නේ? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. අවුරුද්දෙන් දෙකක් දාන්න. අපි එන නතර කරමුද? හ්ම් කද කරන්නේ අවසර ස්වාමීන් වහන්සේ අර හුස්ම කම්පන වශයෙන් දැනෙනකොට අර ධාතු ස්වභාවය වටහා ගත්තට පස්සේ කොහොමද හිතන්න ඕනේ ස්වාමීන් වහන්සේ? මොකද? අර ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්වේ කම්පන වශයෙන් යනකොට ඒක ධාතු ස්වභාවය කියලා වටහා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ එන හුස්මද හුස්මද කයද හුස්මද කයද හුස්ම හුස්ම ස්වාමීන් වහන්සේ හුස්ම කම්පන වශයෙන් යනකොට ඔය ඒක වායු ධාතු ලක්ෂණ ස්වභාවයනේ ඒතර ස්වාමීන් වහන්සේ ඒක එතනින් වටහාගෙන ඊට පස්සේ ඒ කියන්නේ මට හිතන්න දෙයක් තියෙනවා නෑ නෑ හුස්මේ මම දැන් සතරමා ධාතු සතරමා ධාතු වශයෙන් වටහා ගත්තා. දැන් අපි මුලින්ම ගන්නේ මම ආස්වාස කරමි මාම ප්‍රාස්වාස කරමි කියලානේ. භාවනා පටන් ගන්නෙ. මුලින්ම මතකද? එහේ මම ආස්වාස කරමි මම පාස්වාස කරමි කියන පටන් ගන්නෙ. නමුත් මම මගේ කියලා ගත්ත ආස්වාසේ තියෙන්නේ ධාතු ස්වභාවයක් විතරයි. මේකේ තියෙන වාය ධාතු ලක්ෂණේ තමයි වැඩිපුර තියෙන්නේ. අප්‍රඥාචල ස්වභාවය. ඒක මම වටහා ගත්තා. ඊට ඊට පස්සේ ඒ කියන්නේ එදායින් පස්සේ ධාතු වශයෙන් ප්‍රකට ප්‍රකට කරගත්තට පස්සේ එදායින් ඉඳන් මම අන්න ඒ මානසිකත්වයෙන් තමයි ආස්වාස ප්‍රාස්වාසය දිහා බලන්නේ. බලන්න ඕන. දැන් මම හුස්ම ගත්ත මගේ හුස්ම කියලා ගන්න යන්නේ නැතුව තේරෙනවද මං කියන්නේ? ඒ භාවනා අත්දැකීමට අදාළව අපි අපේ අපේ සිතුම් පැතුම් වෙනස් කරගන්නවා. දැන් අද සතර මහා ධාතු ලක්ෂණ දැකලා හෙට මම ආස්වාද කරමි මම ප්‍රාස්වාද කරමි මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා ගන්නවා කියන්නේ එතන. අර භාවනා අත්දැකීමට අදාළව අපේ වෙනස් වීමක් වෙලා නැහැ නේ. ඒක හැමදෙස්සෙම සතර මා ධාතු වශයෙන් තමයි ප්‍රකට කරන්නේ. දැන් උස්ම නෙමෙයි ඕනම එදිනෙදා ජීවිතේ උන. ඕනම කම්පන චංචල ස්වභාවයක් වායු ධාතු වශයෙන් අපි දැක ගන්න ඕනේ. එන අපේ අපේ සිතුම් පැතුම් වෙනස් කර ගන්නවා. භාවනාවට අදාළව අපේ එදිනෙදා ජීවිතේ සහ අපේ හිතන පතන ආකාරය වෙනස් වෙන්නේ නැත්නම් ඉතින් අවබෝධයක් ඉන්නේ නැහැ නේ කවදා. තමන්ගේ හිත තැම්පත් වෙන රටාව. ඒ හැමදේම දැනගන්න. මනස ඒකාග්‍ර වෙන්නේ මෙන්න මේ වෙලාවේදී භාවනාවේ. ඇහුවොත් කියන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේවත් දැන් දැන් හිත නින්දට යන්නේ. නින්දට ආසන්න. නින්දට වැටෙන්න යන්නේ. හ්ම්. එහෙම දැනගන්න බෑ හැමදේම. හොඳයි. තේරුණා නේද? හරිද? ප්‍රශ්නෙට උත්තරේ. පැහැදිලිද? නිවසන් සපහදි වෙන පෙරවන් සෝනි. ඕන දැන් තව කාට හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැද්ද? මොනවා? ස්වාමීන් වහන්ස වේදනාව උදේ ප්‍රෝග්‍රෑම් එක වෙලාවෙ කිව්වේ වේදනාව හඳුනා ගන්නකොට සංඥාවත් එක්ක වටහා ගන්න කියලා ඒකේ තේරුම පොඩ්ඩක් මට පිටත් ස්වාමීන් වහන්සේ ඒක ඒක දැන් ඒක Tamanට ඒක එච්චර හොයන්න යන්න ඕනේ ඒක වේදනා සංඥා කතන්දරේ තියෙන එක භාවනා ටික දිනු වුණාට පස්සේ තියෙන්නේ ඒක ඒ අත්දැකීමක් වශයෙන් ඒක තියෙන්නේ කියන්නේ ඒ කියන්නේ වේදනාවේ අපි සාමාන්‍ය පෙළ විභාගෙට ඉගෙන ගන්න ප්‍රමාණයක් තියෙනවනේ එහෙමයි ඒකම උසස් පෙළ විභාග ඊට වඩා ඇඩ්වාන්ස් මට්ටමින් ඉගෙන ගන්න ඕනේ සංකීර්ණ මට්ටමේ එහෙමයි අන්න ඒකත් තමයි තියෙන්නේ එතන ඒක එතෙන්ට එන්න ඕන භාවනාව ඉතින් එතෙන්ට එන්න තව ගොඩක් භාවනාව දියුණු කරගන්න ඕනේ අවසානයේට දෙන භාවනා අත්දැකීමට අදාළව තමයි තමන් භාවනා කරන්නේ. වෙන කෙනෙක්ගේ කමඨා වර්තාවක තියෙන මෙහෙම ඒ නිසා මමත් ඒක කරන්න ඕන කියලා එහෙම කරන්න යන්න එපා. එහෙම කියොත් එහෙමයි ගොඩක් පින් ස්වාමීන් වහන්සේ. තව මොන හරි තියෙනවද ප්‍රශ්න අහන්න? දැන් තියෙන ප්‍රශ්න ඔක්කොම අහගන්න ඕන. ආයෙත් ඉතින් ඊළඟ පොයට තියෙන ෂුවර් නැහැ. <laughs> දැන් ඔක්කොම කියලා දෙන්න. පොය දෙකෙන් ඉවර කරලා දෙන්න. අය පොය 12ක් නැහැ මගේ පොය දෙකයි තියෙන්නේ. <laughs> පොය 12කට කියන්නේ දෙයක් නැහැ. නිවන් දන්න. ওই දෙකෙන් මට කියන්න පුළුවන්. ඔය 12ක් මොනව කියන්නේ? හ්ම්? තා මොනවද කියන්න තියන්නේ කියයි. කියන්න ඔබ දැනගන්න. ප්‍රශ්න තියෙනවා අහගන්න. තමන් පුජ්‍යලිකව තමන්ගේ. පුරාණ නැද්ද? එක එක ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා මේ සමාධි අවස්ථාවේදී ප්‍රඥාවට ඉඩ දෙන්න කියලා එක කමටහන් වார்த்தාවක අනේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඔබ වහන්සේට. ඔව් සමාධිය සමාධිය ලබන්න මේ ඉතින් ප්‍රඥාව ලබන්න තමයි දැන් දැන් මට දැන් කියන්න බෑ මොකද භාවනා අධ්‍යක්ීම නැති නිසා මොකද මොකටද මං කිව්වේ කියලා. ඉතින් සමාධිමත් අවස්ථාව තුළ දැන් අපි දැන් මෙච්චර කතා කරෙත් ඒක තමයි. අපි ප්‍රඥාවට ඉඩ දෙන්න කියන එක තමයි අපි කියන්නේ. දැන් ප්‍රඥාව කියන එක අපිට ඇදලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා අපි සමාධිමත් භාවයේ ඉන්නකොට දැනුවත් භාවය පවත්වන්න ඕන. අනිත් එක තමයි අපි අපිට ප්‍රඥාව ලැබෙන්න නිකන් සමාධිය වැඩුවට හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන සුතමේ දැනුම ඊට කලින් ওই සතර මා ධාතු ස්වභාවය වැඩ කරන ස්වභාවය දැන් අර කලින් ඇවි වේදනා සංඥා ස්වභාවයෙන් ඒ හැමදේම අපි දැනගෙන තියෙනවා එනතෝ අපිට ඒවා ස්කිප් කළා ඒවා මගහැරලා අපිට බෑ ප්‍රඥාව අවබෝධ කරගන්න ඉතින් ඒ අවස්ථාවල දැන් උදාහරණයක් ගත්තොත් දැන් රූප රූප එක දිගට එනකොට රූප පේන්න ගන්නකොට එතෙන්දී භාවනා යෝගාචරයේ ප්‍රඥාව තමයි රූප බැහැර කරන මෙනෙහි කරලා බැහැර කරන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව කියන එකේ ඒ ස්වභාවයට සාපේක්ෂයි. අපිට කියන්න බෑ දැන් ප්‍රඥාව කියන්නේ මේකයි කියලා. එහෙම කියන්න බෑ. ඒක භාවනා අත්දැකීමට සාපේක්ෂවනේ අපිට කියන්න පුළුවන්. දැන් හුස්ම කැඩි කැඩි යනකොට එතන තියෙන ප්‍රඥාව ඇවිල්ලා මොකද? අර වේදනා සංඥා ගැන නෙමෙයිනේ එතන තියෙන්නේ. එතන තියෙන උස්ම කැඩි ගැන. එතන නාම රූප වෙන් වෙලා පේන ස්වභාවය. ඒ කියන්නේ උස්මේ තියෙන නාම රූප ධර්මතා ප්‍රකට වීම. ඉතින් ඒක දැනගැනීම, ඒක අවබෝධයෙන් වටහා ගැනීම, ඒක වටහාගෙන ඉදිරි භාවනා කටයුතු කිරීම තමයි යෝගාචරයේ ප්‍රඥාව වෙන්නේ. ඒක වටහා නොගෙන කරොත් ආයි ඉතින් අයි පරණ විදිහට ඊට කලින් වර්තාවන් තමයි ආයි එන්නේ. ඉතින් එහාට බාර යන්නේ මම හැම හැම කමඨා වාර්තාවකම සතියක් තියෙනවා සමාධියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. දැන් අපි හැම කමඨා වාර්තාවකම සතිය කියන කෑල්ල අඳුර ගන්න ඕන. සමාධියට අදාළ කෑල්ල හඳුනා ගන්න ඕන. ප්‍රඥාවට අදාළ කොටස අඳුර ගන්න. මේ කෑල්ල හොයා ගන්න. කොයි ඡේදයේද කොතෙන්දද එතන ප්‍රඥාවට අදාළ කොටස. ඒක තමන් හොයා ගන්න. ඒ අදාළ කොටස තමන් විසින් කරාද නැද්ද? රූපයක් කෙනකොට රූපේ මෙනී කාල බැහැර කරන්න බැයි නම් සද්දයක් එනකොට සද්දේ මෙනෙහි කරලා බැහැර කරගන්න බැයි නම් ඒක බාධාවක් කියලා භාවනාව නතර කරලා දානවනම් එතන එයාගේ ප්‍රඥාවට අදාළ කොටස සිද්ධ වෙන්නේ නැහැ එතන. ඒක නිසා හැමතිස්සෙම අපිට කියන්න බෑ කමඨා වර්තය වේලාසනින් මෙන්න මේකයි ප්‍රඥාවට අදාළ කොටස මේකයි සමාධියට අදාළ කොටස කියලා එහෙම කියන්න බෑ. සමාධිය ගත්තාම ආස්වාද ප්‍රාසාරයේ සිය පාත්‍ර සමාධිය ඇති. ආනාපානෙ නැතුව මනස ඒකාග්‍ර වෙන්නේ. ඔය මොකක්වත් නැතුව. ඒක නිසා අපිට වේලාසනින් කියන්න බෑ යෝගාචරයගේ සමාධිය තියෙන ආනාපාන සීය පවත්වනකොට ආනාපාන සීය පවත්තා නැති වෙනකොට කියන්න බෑ. ප්‍රඥාවත් ඒ වගේ තමයි. තමන් ඉන්න තැනට අදාළව තමයි ප්‍රඥාව සාපේක්ෂ වෙන්නේ. තේරුණා ස්වාමීනි තේරුණා තේරුණා ස්වාමීනි. ඔව්. දැන් මේ දවස්වල කොයිද ඉන්නේ? කොයි දිවි ලෝකෙද ඉන්නේ? <laughs> <laughs> ලංකාවේ කියන දිවි ලෝක. ආනක්. <laughs> එයාට දිවි ලෝක තමයි පේන්නේ ඔක්කොම නේද? අරක පේනවා මේක පේන බ්‍රහ්ම ලෝකයි. ඇතරම් පේනවද? බොරුද? මුල හරිය පේනවා දැන් නම් ඒ කියන්නේ මුල භාවනාවට ඉඳගත්ත ගමම දිගටම දිගටම පෙනීගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් මේ දා <laughs> මේ දවස් එහෙම නැහැ දැන් තියෙන සමාධිය. කෙලින්ම අර මේ තද ගැඹුරකට යනවා ඉතින් එතනින්. ලංකාවේ දින්නේ මේ දවස්වල. ඔය ඕස්ට්‍රේලියාව දින්නේ. නෑ නෑ මේ ලංකාවෙන් යනවා. හ්ම්. කමටහන්ත දාන්නවද පොඩි පොඩි කමටහන්ත දාන්න බස් ටිකට් වගේ ජූටි එකක් දාන්න. සමහරවිට අර එකම අත්දැකීම තියෙන නිසා මම මේ ඒක දිගටම කරනවා මේ ඒක එකම අත්දැකීම එකම අත්දැකීම දාන්නේ අපේ හැමදෙරේ. ඒක තමයි. අත්දැකීම එනවනම් කාලය දික් කරන්න ඕනේ. එහෙමයි ඒක තමයි. කාලය වැඩි කරන්න. එහෙම නැත්නම් දැන් අර රිද්මනවන කරා වගේ සක්මන ඒවත් කරන්න. එතකොට භ්‍රමතල වරම්මනම් පේන්නේ නැහනේ සක්මනේදී. ඒතර බලතැකි මනස ඒකාග්‍ර වෙන විදිහ. දැන් Tamanට අර හුස්ම දැනීමක් නැති ප්‍රශ්නේ තියෙන්නේ නේද? මොකක්වත් ඒක ඔව් හුස්ම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ආ ඉතින් ඒකට Tamanට පුළුවන් සක්මන් භාවනා කරලා බලන්න පුළුවන්. අනේ එතකොට භාවනායේදී අවුලක් තියෙනවා අහු වෙනවා. ඒකයි මම අපි හැමතිස්සෙම කියන්නේ. ඔය භාවනා තුනම කරන්න. දෛනික ජීවිතයයි, දෛනික සතියයි, පරයන්කයි සක්මන්. එතකොට පරියන්ක අවුලක් තියෙනවා නම් සක්මණෙන් අහුවෙන දේ. වැරද්දක් තියෙනවා. සක්මණේ වැරද්දක් තියෙනවා නම් පරියන්කෙන් හොයාගන්න ඒක නිසා එතකොට තමයි භාවනා බැලන්ස් වෙන්නේ. බැලන්ස් විපස්සනා. නැත්නම් අන්බැලන්ස් වෙනවා. දැන් මොකක් හරි තමයි සක්මණ පරියන්කේ මොකක් හරි වැරද්දක් කරනවා කියලා අපි දන්නේ. ඒක හොයන්න විදියන්නේ. සක්මණ කරා නම් අහුවෙනවා. තේරෙනවද? ඒවා. ඔව්. ඔල් බේස් එකට ගෝල් බේස් එකට ගිහිල්ලා ගන්න වෙන කොහෙද නංගපාද නැද්ද සක්මන් ගෙදර තමයි සක්මන කරා හමුදුරනේ මේ ඒක මට දිගටම කරන්න බෑ දානී සමාරුවක් තියනවා නිසා මේ අච්චරම දිගටම කරන්න මේ අමාරුයි නේ තනි සමාරුව වැඩි වෙන සක්මන් නොකර ඉන්නේ අනේ මන්දා මේ සාදායික සතිය නම් ඔව් මන් දන්න හැමදුනේ පර්යංකයට තමයි හිත යන්නේ ඉතින් මට තේරෙන්නේ නැහැ මං try කරන්නම් දිගටම මේ සක්මන මොනවා හරි කරන්න විනාඩි විනාඩි 10ක් විතර කරන්න හා හොඳයි වෙන්නේ කියලා ඔව් ඔව් ඒකේ බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියන්නේ හොඳ හොඳයි තේරුණා තේරුණා සර් දැන් තව කවුද ඉන්නේ තව කවුද ඉන්නේ කතා කරන්නේ හ්ම් නතර කරනවද එතන? මොනවද නැද්ද ප්‍රශ්න? කොහොම හරිනේ. ස්වාමීනාගේ අවසරයි. සක්මන් භාවනාවේදී SPR ගැන සක්මන් කරනාට කරන ලියලවන ස්වාමීනාස්. ඒකාග්‍ර වෙලා යනවා. හ්ම්. මොකද්ද මට තේරෙන්නේ? මොකද කිව්වේ? සක්මන් භාවනාවේදී සිත එකහාගෙන යනකොට ඇස් දෙක වහගෙන කරලා ලියලෙවන්න සම්මස කපට හොඳ. ඇස් දෙකන වහගෙන කරලා කමටාවත් එවන්නම් කියන්නේ මොකද්ද මට තේරෙන්නේ. අපි දැන් හොඳට හිත ඒක කමටහන් කරගෙන යනකොට ඒකාග්‍ර වෙනවනේ ඇස් අරගෙන ස්වාමීන් වහන්සේ කරන්නේ දැන් ඔබ වහන්සේ ඉස්සලා අපි සාකච්ඡා විදි කිව්වනේ ඇස් වහලක් කරනවා නම් හොඳයි කියලා. සක්මනේට අදාළ කමටහන් ඉදිරිපත් කරලා තියෙනවද? එහෙම ස්වාමීන් වහන්සේ කීපෙම හැබැයි ඇස් පියාගෙන එහෙම කරන්නද කියලා මම හිත කරලා ඒක කමටහන් නිවන්නද කියලා. එපා ඕනේ ඇස් දෙක අරගෙන කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. ලොකු දේවල් කරන්න යනවනේ. නෑ මම නෑ තනියම ස්වාමීන් වහන්සේ මම දවස් දෙකක් කරා. ඒකට මම ලිව්වේ නෑ මට ඒවට කෙලින්ම ඉරදිගේ යන්න පුළුවන්කම් තිබ්බා. ඉරි ඉරි මට මතකයි මට මතකයි ඉරි ඉරි බලන් කරනවා. ඉතින් මොකක් හරි හොරණුක තමයි එලා තියෙන්නේ. නෑ නෑ ඉරිදෙගේ නෙවෙයි. මේ කෙලින් ඉස්සරහට ඇස් දෙක වහගෙන පියවරල් 20ක් විතර තියාගෙන ඒක තමයි කියන්නේ. ඒක ආත්මීය ස්වභාවයක්. මං කෙලින් ඉරේ භාවනා කරනවා කියන්නේ ඒක ආත්මීය ස්වභාවය. භාවනා යන විදිහට යන්න දෙන්න. ඉරේ ගියත් හැරි හැරි ගියත් ආව වැඩක් නෑ නේද? ඒක කන්ටව කරන්න යන්න ඕනේ නෑ. තමන් ඉරේ යන්න යන්න හදනවා. <laughs> ඉරේ නෙමෙයි හඳේ යන්නේ. නෑ නෑ මම හැබැයි සමාව සමාව වෙන්න දුසුන්සලා කිව්වට ඇස් පියාගෙන යන්නද කියලා නැහුවේ එපා නම් කරන්න නොකර ඉන්න ස්වාමීන් වහන්සේ. ඉන්නවනේ හරි මං ගන්නේ ඉරේ යන කතාව මට මතකයි කමටා වර්තාවල තිබ්බා. ලියනවා ලියනවා. ඒ යනවා කියන එකක් ඒක වැඩක් නැහැ නේ. ඒක භාවනාවට අදාළ දෙයක් නෙමෙයිනේ. ලෝකනේ වෙලා තියෙන්නේ. එහෙමයි. ඉරේ යනවාද අර කකුලෝ වගේ දෙයට යනවාද? ඒවා වැඩක් නැහැ භාවනාවට. අදාළ නැහැ ඒක. හැම තිස්සෙම අදාළ නැති. දේවල් තමයි බලන්නේ. දැන් තමයි හැමතිස්සෙම බලන්න ඕන. මම මේ කියන දේ මේක අදාළත්වයක් තියෙනවද මේ වார்த்தාවට දාන්නේ? මේකෙන් ගන්න ගන්න දෙයක් තියෙනවද? උපදේශ ගන්න දෙයක් තියෙනවද? ලියනකොට මේ ෆිල්ටර් කරලා අයින් කරලා දාන වැඩක් නැහැ නේ. අනවශ්‍ය දේවල්. කොච්චර ගුවත් මේ අම්මන්නේ. ඕක හොඳයි කරන්නේ. නේ. කොච්චර ගුවත් හැදෙන්නේ නැහැ නේ. ඉරේම යන්න. කොහොම හරි ඉතින් කරනවා. දැන් වයස කීයද? 74. 74. තව 74ක් ඉන්න දෙන්නේ ඉතින් කොහොම හරි කරන්න. සාමේදී ළමයි ඉන්නේ අවුරුදු 74ක් කියන්නේ වැඩක්. අව කාලයක් කියන්නේ. වයසට යනවා කියලා හිතුවොත් එහෙම ඉක්මනට වයසට යනවා. අර තරුණ ජවයෙන් ඉන්න ඕනේ. එතකොට ආයි අර අර මැරිච්ච මේවා ආයි පණ ගහලා එනවා ඉතින්. DNA එකට දෙන්න ඕනේ ඉන්පුට් එක. අර මම කිව්වේ අර කලින් ප්‍රෝග්‍රෑම් එක. DNA එක හැමතිස්සෙම බලාගෙන ඉන්න අපි කරන කෙනෙක් දෙන. හ්ම්. දැන් සක්මන් කරන කෙනාගේ කකුල ශක්තිමත් කරනවා. යා අවශ්‍ය පේශි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි අර කෙටි දුර අර මොනවද අපි කියන්නේ අර කාඩියෝ නේද එක්සර්සයිස් මොනවද යට කියන්නේ අර වැඩිපුර අපේ වේගෙන් කරන කරනකොට අපේ කිරීටක දමන ප්‍රමාණය වැඩි කරලා දෙනවා. එහෙම. අපි අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔය මේ පළවෙනි heart attack එකකින්ම මැරෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන්. හ්ම්. මේගොල්ලෝ කවදාවත් අර කාඩියෝ එක්සර්සයිස් කරපු නැති අය. කරපු නැති අය. උපතින්ම ආපු කිරීටක දමන තමයි තියෙන්නේ. අපි දාන ස්පෝර්ට් කරන ක්‍රීඩකයෙක්ගේ හැම දමන විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් બ્લોක් වුණාට ප්‍රශ්නයක් නෑ heart එකට. ඒක දුවන දුවන්න ඕනේ. හ්ම්. ඒක නිසා කායික නිරෝගීතාවය සඳහා යද කරන කෑම් බීම ඊළඟ සක්මන ඊටමත් වැඩගත් වෙනවා. හැමතිස්සෙම ඒවා දිනු වෙන්න පටන් ගන්නවා. දැන් වයසට ගිහිල්ලා මම දැන් මේ මේ ඊතර මට මේ දෙගුණයකින් වයසට යනවා. දැන් මම වයසයි කියලා හිතනවා. තේරුණාද? එහෙමයි ස්වාමීනි. ආහා මම එන්නම් හොඳයි. හොඳයි එහෙනම් අපි මේ වැඩසටහන නතර කරමු නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා මේ වැඩසටහන මෙතනින් સમાપ્ત කරමු නේද? හොඳයි. හරි මං එන්නම් කියන්නේ. නඩි පහෙන් එනවා. හරි හරි. හරි හරි හරි. අපි එහෙනම් දෙවියන්ට එත්තාව ചാති ගාථා සජ්ජායනා කරලා පුණ්‍යාන මොදනා සිද්ධ කරනවා. එත්තාවතාච සජ්ජාමේ සම්පදම් අපේ දේවානුමෝවා අනුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච සම්පදම් සම්පේ මුපා අනුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. සබ්බ සම්පත්ති සිද්ධි සම්පසට්ටා ච බුම්මට්ටා දේවානා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සබ්බසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරන්තරක්කන්තු ධම්මදේශනා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा තිරන් රක්කන්තු මම ඉතින් අද දවසේ තුර කරගත්තා වූ සීල පුණ්‍ය කටයුතු තමා නම පරලෝකියාව යම් කිසි මලගේ ඥාතියෙක් ඇත්නම් මේ වෙනේට යම් කිසි දුක්ඛිත ආත්ම භාවයකට පත් වී ඇත්නම් ඒ ආත්ම භාවයෙන් අත් මිදලා සුඛිත භාවයකට පත් වෙලා ඒ භාවයේ මුතුන්ම චතුරාර්ය සත්‍ය ලබා ගන්න ඉදම් මේ ඥාති ගාථාව සත්‍යයනා කරන්නේ මේ ආත්ම වායම හැකි වේවා අඩුම තරමින් සෝතාපන්න ඵලයට හරිපත් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව මේ ඇත්තන්ට අත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සාදු